අවසරයි සියලු දෙනාටම සියලු දෙනාටම කෙරුවන් සරණයි. මේ මයික් එක පාවිච්චි කරනකොට කියනකොට කිවිත් තවත් කාරණාවක් තමයි මමත් ඉගෙන ගත්තේ ගොඩාක් කතා කරලා කතා කරලා මයික් එක මෙහෙම තියෙද්දි මේ පැත්තටලා කතා කරාට එන්නේ නැහැ. මුගව දෙනෙක් මේ මයික් එක අරගෙන මෙහෙම අතේ තියාගෙන කතා කරනවා. ඉතින් ඒකට අර හරියටම මයික් එකට මේ මෙතනින් විතරයි මේ අංශයෙන් කෝණයෙන් විතරයි ශබ්ද ගන්න මේ පැත්තලින් ගන්න බෑ. මයික් එක මෙහෙම තිබ්බත් මෙහෙම තිබ්බත් යනවා. ඒක නිසා මම දැක්කා ගියේ පාර වැඩ කරනකොට හුඟව දෙනෙක් ඒ ගරු කරන මයික් එකට ගරු මයික් එකට ගරු කරාට මයික් එක මෙහෙම තියාන කතා කරනවා. ඒකේ නිසා ඒක හරියට ඒ කතා කරන ඒක මම කියන පැහැදිලිම තාක්ෂණික කාරණාව හුඟක් වුණාවක් ඕනේ මේ කතා කරන දේ ගුණුකුත් තියාගෙන මයික් එකත් හරියට තියාගෙන ඒකෙන් වෙන දේවල් අතුරු ආන්තරවල් දැනගන්න එක ලේසි නෑ. මේකේ මේ ප්‍රශ්නේ නෑ මොකද මයික් එක ස්ථිර නිසා. එසේමයි කිව්වේ හරියට මෙහෙම කියන කතා කරන කෙනෙක් ඒක ඇත්තටම භාවනා කරනකොට වැඩි ටිකක් අමාරු වැඩක්. මයිකේට කතා කරන එක. ඒ නිසා ඒකත් වෙන්න වෙන්න හරි. හොඳයි අපි මේ වෙලාවේදී කරන්න දැන් බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවක්. එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල. ඇත්තටම අපි මේ පස්වෙනි වැඩමුළුව යන්නේ අපි හැමදාම කලේ වැඩමුළුවට ඉස්සෙල්ලා දවසේ රාත්‍රියේ අපි හමු වෙලා හඳුනා දීමේ දේශනාවක් පවත්ලා සමහර විටක ඉඳ තියෙන වෙලාව හැටියට අපි අර අසුබ දර්ශනය පිළිබඳව චිත්‍රපටියක් බලලා එහෙම ඉවර කෙරුවේ. නමුත් එදා 22 උගාවක් වැඩ අධික දවසක් වුණා මට. ඒක නිසා එදා හවස ඒ විදිහට එන්න උනේ නෑ. ඒක නිසා අපි කිව්වා අද 23 වෙනිදා උදේ මේ සාමාන්‍ය පරියන්කෙන් පස්සේ සිල් සමාදන් කිරීම කරා. නමුත් අත්පසුයි එතකොට එකමාරක් නැත්නම් දෙකක් වෙනවා. ඒක එකක් තමයි අද උදේ මම දැනගත්ත විදිහට අර අත උසුප කට්ටියට මූලික උපදෙස් ලබා දීම විය යුතුව තිබුණේ වැඩ පටන් ගන්නකොටමයි. නමුත් ඒකේ පොඩි පසු පසු බෑමක් සිද්ධ වුණා. ඉතින් ඒක නිසා මම හිතනවා ධර්ම සාකච්ඡා පටන් ගන්න ඉස්සර වෙලා මම පොදුවේ අපි මේ වැඩ පිළිවෙල සඳහා අනුමත කරන රෙකමන්ඩ් කරන භාවනා ක්‍රමයේ පිළිබඳ හඳුන්වීමක් කරමු. ඒක කරන එක එකක් තමයි අලුතෙන්ම උපදේශ බලාපොරොත්තු වෙන කට්ටියක් ඉන්න එක දෙක මම දැකලා තියෙනවා ඒ භාවනා වැඩමුළු ඉවර වෙනකොටත් සමහර ආනාපාන නෙමෙයි කරන්නේ මෛත්‍රී භාවනාව. නැත්නම් බුද්ධානුස්සති භාවනාව කියන්නේ දෙන උපදේශ වලට නෙමෙයි කරලා තියෙනවා. මම ඒකට තරහ කියන එක නෙමෙයි මම කියන්නේ. එහෙමනම් දේශනා මාලාවේදී මම ගන්නේ දර්ශීය ආනාපාන ඉස්සරහින් කියන තමයි දේශනා පවත්වන්නේ. එතකොට මෛත්‍රියට කරන කෙනාට කොහොමද මේ දේශනා බලපාන්නේ? බුද්ධානුස්සති කරන කෙනාට දේශනා බලපාන්නේ කියන එක මට සම්බන්ධ කරන්න අමාරුයි. මොකද හේතුව මම යන්නේ ඒ තේමාවට. ඉතින් එතකොට අර බුද්ධානුස්සති හරි මෛත්‍රිය හරි භාවනා කරන එක නිකන් කොම් වෙනවා වගේ එකක් වෙනවා. ඒ නිසා මම අනිවාර්යයෙන්ම කියන්නේ සියලු දෙනාම අනිවාර්යයෙන්ම ආනාපාන සතිය කළ යුතුයි එහෙම කියලා. නමුත් මම ඔෆිෂියලි එහෙම නැත්නම් රාජකාරී වශයෙන් කියනවා අපි මේ වැඩමුළුවට භාවනා වශයෙන් ගන්න කායනුපස්සනාවේ අරමුණක් විදියට ආනාපාන සතියේ නැත්තම් පිම්බීම හැකිලිම දෙක සක්මන් භාවනාවේදී හඳුන්වා දීමේදී අපි කරන්නේ වම දකුණක විතරයි හැම කෙනෙක්ම සක්මන ගැන කතා කරන්න ගියාම ඔසවන යවනවා තබනවා කියලා පටන් ගන්නවා. ඒ කිසියම් දවසක මම මේ උපදෙස් දීලා නැහැ. ඒ පිටින් ලැබපු උපදේශ වර්ගයක් ඒ ක්‍රියාත්මක කරනවා හරියට ආනාපාන සතිය ගැන උපදෙස් දෙනකොට මෛත්‍රී වඩනවා වගේ වැඩක්. ඒ නිසා ඒ වගේ දිගෑරීම් සිද්ධ වෙන්න ඕනේ, ඍජු වීම සිද්ධ වෙන්න ඕනේ. ඒ නිසා කටයුතු කිරීම පිළිබඳව නම් ඉච්චර මේව ආරම්භයේදී මට මේ වගේ කිය යුතු විශේෂ දෙයක් නැහැ. ඒ නිසා අපි සුළු වේලාවක් අරගනිමු. මොකක්ද අපි මේ වෙලාවේදී කරන භාවනාව කියන මතක් කර ගැනීම සඳහා. ඒ මේ කියන මම මෙතෙක් කරපු මේ භාවනා ක්‍රම පිළිබඳව කියන ඔක්කොම පටලවිලි ඇරෙන්න එකයි මූලික වශයෙන් කියන්න තියෙන්නේ අපි මේ දවස් හත පාවිච්චි කරන්න හදන්නේ සතිය වඩන්න. අතිපත්තහනටයි. එන් යා මොන්න જાති කොයි වචන කවුරු කතා කරත් අපි ඒක පාවිච්චි කරන සතිය පිටව ගැනීම සඳහා. ඉතින් මම ඒ නිසා පුද්ගලිකව කියන දෙයක් තමයි පුද්ගලික වශයෙන් මම බුද්ධ ආගම කියලා කියන්නේ මට භාවනාව. භාවනාවෙන් තොර කරන බුද්ධ ආගම මේ මම දකින්නේ ඔළුවත් එක්ක කඳ බඩ අතපය සලකනවා වගේ. ඕ භවනා නැති අනිකුත් බුද්ධහම කියලා කියන්නේ ඔළුව නැති කඳයි අතපයයි විතරයි. අතපය ඕනේ නැතුව කියන එක නෙමෙයි අවශ්‍යයි. නමුත් ඒකේ ඔළුව නැත්තම් අපි කවන්ද රූපයක් වඩපත් වෙන නිසා මම සමානාත්මක සමීකරණයක් ලියනවා. බුද්ධහම කියන්නේ භාවනාව. භාවනා කියන එකෙත් මම සමත භාවනා විදර්ශනා භාවනා කියන එකෙත් විපස්සනාව තමයි කියන්නේ. සමත භාවනාව භාවනා නොවෙනවා කියන එක නෙමෙයි මේ දෙකේ වටිනාකම තියෙන්නේ විපස්සනා. ඊට පස්සේ විපස්සනා භාවනා කියන්නේ ਸਰවඥ දේශනායි තාමත් උත්කෘෂ්ඨ ගම්බීර දේශනාවක් වුණාට ඒක ප්‍රයෝජනෙ සඳහා පාවිච්චි කරන මම කියන විපස්සනා කියන එකෙන් මම අදහස් කරන්නේ සතිය තමයි. ඒ නිසා අවසාන සමීකරණය වෙනකොට කියන්නේ මුළු බුද්ධ ආගමම මට කියන්න තියෙන සතිය කියලා. හැබැයි කියන්නේ මම දන්නේ මේක ආරම්භයක් විතරයි. ආරම්භෙට විතරයි මේ හඳුනා දෙන්නේ. මේ දවස් හත අපි පාවිච්චි කරන්න හදන්නේ සතිය වලට. ඒ සතිය වැඩි සඳහා ආධුනිකයන්ට මැදපන්ති ආයත එහෙම නැත්නම් දැනට පුහුණු කරගත් ආයත කියන තුන් ගොල්ලටම ක්‍රම තුනක් අපි සර්වත්‍ය දේශනාවේ සඳහන් වෙච්චවා සම්බන්ධ කරගන්නවා. ඒක එකක් තමයි පළවෙනිම අපි කතා කරන සත්‍ය වැඩිම සඳහා පාවිච්චි කරන උපක්‍රමේ පරියන්කයක් වශයෙන් මේ වගේ භාවනා ශාලාවක වාඩි වෙලා ඉරියව්වක් වශයෙන් ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉඳලා සත්‍ය වඩන හැටි ඉතින් ඒක අර මම සඳහන් කරපේ කොලේ පටන් අරගන්නේ. ඒක ਸਰුවත්න දේශනාවේ ආනාපාන සති සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රය, කිරිමානන්ද සූත්‍රය, රාහුල වාද සූත්‍ර වගේ තැන්වල සඳහන් කරලා තියෙනවා. කෙනෙකුට පෙර කළ වාසනාවක් නිසා යෝගී විවේක පරිසරයක් විවේක කාලයක් සුදුසු සම්ප්‍රඥාන් වහන්සේලා හම්බ වුණොත් ඒ වඩා ප්‍රයෝජන ගැනීම සඳහා බාහිර පරිසරයේ සරුවත් සංසේ දේශනා කරන්නේ අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝ. ඉතින් දැන් මේ අපි කරපු පින් මදි නිසාද අපි අරන්නේ අද්දරට ඇවිල්ලා තියෙනවා. ඇතුළට මේ යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔහොමම ගිහිල්ලා. මේ පිරිවියත් නම් ඕක ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ ඇතුළෙම ඉන්නවා. මම ඊටත් වැඩිය හොඳයි මට කැමැති විදියට පාවිච්චි කරත හැකි. නමුත් ඒක වුණත් මෙතෙන්ද එන්න වුණත් අපි 2006 ඉඳලා කරගෙන ගිය වැඩපිළිවෙලක තාමත්ම ක්‍රමිකව පිරිසගේ හිත් තලන්නෙත් නැතුව ප්‍රතිපත්ති කඩන්නෙත් නැතුව කරගෙන යාම නිසා අපි මේ ප්‍රමාණයෙන් සතුටු වෙනවා. ඒත් එක්ක මම කියනවා මේ ප්‍රමාණයටවත් ගැළපෙන්නේ නැති අමනාශි වැඩ කරලා මේ ගමනට අකුල් හෙලන්නත් එපා. අපි තාම අවශ්‍ය වෙලා තියෙනවා අපි හොඳ ආදර්ශයක් පෙන්වන්නත් අපි මේ කරන වැඩේ කිසිම විදියක කාටවත් නරක අදහසක් ගන්න හෝ කට කතා වතුරන්න හෝ වෙහෙස කරන දෙයක් ඕනේ අපි කියන්නේ ලද මේ ඉදෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඉතින් ඒසයි අරඤ්‍යගත තත්ත්වේ උනත් අපිට දැන් අපි ඉන්නවා කියදාගෙන මම සතුටින් කියනවා බුදුගේ පල්ලෙහා තියෙන බුදුගේ ළඟට ගියාම මීට වැඩිය ඒ ගතිය ගන්න. නමුත් පර්යංකේ සඳහා ඊතර දන්ට ඉඩ නැහැ. අපි බලමු යථා කාලෙදී කාටරි අවශ්‍ය වුණු ගිහලා භාවනා කරන්න අපි පහසුකම් හදනවා දැන් තියෙන ආයතනීය ප්‍රශ්න නිසා අපි ඒක නතර කරලා තියෙනවා. ඉතින් අපි මේක අරගමු අරන්නේ හදාගත්ත ශූන්‍යagara එහෙම නැත්නම් රුක්ක මූල කරන්න පුළුවන් මෙහි ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි මේ රිලවුන්ගේ විශ්වාස කරන්න බෑ මොනවා කරයි. අනිත් එක මේ මද්රුවෝ සහ වැස්ස කූඩල්ලෝ වගේ ප්‍රශ්න, සර්පය වගේ ප්‍රශ්න නිසා කැමැති නෑ නමුත් මේ පරිසරය අපි අවශ්‍යක ලෑන්ඩ්ස්කේප් කරගත්තොත්, උද්‍යානය සකස් කරගත්තොත් මම බලාපොරොත්තු වෙනවා සුදුසු ගස් යට වැලි දාලා සුද්ධ කරලා කෙනෙකුට එළිය වාඩි වෙන්න පහසුකම් දෙන්න ඒකෙදි ඉතින් අනිත් එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ කාන්තාවන් ගිහිල්ලා අපි නොදන්න තැනක වාඩිලා ඉඳලා ගමේ පිනිස්සුත් ඇවිල්ලා සම්බන්ධ වෙලා මොකක් හරි එකක් වුණොත් එතන තියෙන ප්‍රශ්නේ ඒක නිසා අපිට කො ආවරණය කරන්න වෙනවා නමුත් සැලැස්ම තියෙනවා කෙනෙකුට අවශ්‍ය නම් මේ සුදුසු වෙලාවක ගිහිලා ගහක් මුල වාඩි වෙලා භාවනා කරන්න අවශ්‍යතාවය. ඉතින් ඒකෙදී අපි මෙතෙන්දී අරන්නේ අරඤ්‍යගතෝ වා කියන එක සෑහෙන දුරට අපි කිට්ටු කරන තියෙනවා ශුන්‍යාකාරගතව කියන එක තමයි අපි මේ ඉන්නකට කියන්නේ. මේ ශුන්‍යාකාරය කියලා මේකට කියන්නේ මේක කාමභෝගින්ගෙන් හිස් වෙච්ච නිසා. නිසා කොච්චර සෙනගේ හිටියත් අපි එකිනෙකා එකිනෙකාගේ විවේකය, නිස්සද්ද භාවය, පිරිසිදුකම රකින්නවනම් ඒ ශුන්‍යාකාරගතව කියන. ඉතින් මමට මට වැඩිය මේ කොම් පිරිස දන්නවා මේ අරඤ්‍ය தත්ත්වේ රුක්ක රුක්ක මූලගත தත්ත්වේ ශුන්‍යාකාරකත්වයේ ගන්න කොච්චර කාලයක් ධනයක් ශ්‍රමයක් අවශ්‍යද එනිසාගේ පුංචි කළ සලකන්න එපා. ඒ ඒක මම පරිසරේ. මේ පරිසරය ඊට වැඩගත් වෙනවා. ඒක ගත්තට පස්සේ තමයි අපි අභ්‍යන්තර පරිසර ගැන සකස් කරන්න වෙන්නේ. ඒකෙදී සරුවචන වංශේ තිත්තං චරං නිසින්නෝවා අසයනෝවා කියන මේ ඉරියව් හතරෙන් තිත්තං කියන එක තමයි පාවිච්චි කරන්න හදන්නේ සතිය හඳුන්වා දෙන කෙනා. තිත්තං කියලා කියන වාඩි වෙලා. ඒ නිසා නිශීදති කියන වචනේ සඳහන් කරනවා අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිශීදති නිශීද කියන්නේ බාහිර. පල්ලංකම් කියලා කියන්නේ පළක බැඳ. නිශීදති පල්ලංකම් අපි ඒක තමයි ਸਰුවචනාතික රූපයක් ළඟ තියාගන්නේ. මෙන්න උන්වහන්සේ අපට පෙන්වන ආදර්ශේ මෙහෙමයි වාඩි වෙන්න කියලා කියනවා. ඉතින් මම එකකින් කියන්න ඔක්කොමලා මේ අත්පරියංකයේ ඉන්න කියලා මේ ආදර්ශේ පෙන්නනවා. පල්ලංකම් ආභුජිත්වා උජුං කායම් පරිදහය පරිපුකං සතියෙන් උපට්ඨ පෙන්නනවා. උජුං කායන් කියලා කියන්නේ උඩුකය කෙලින් තියාගෙන කියනවා. හුස්ම ගන්න මේ ශ්වසන පද්ධතිය ඇද වෙන්න දෙන්න එපා. ඇද වුණොත් ඒකෙන් ඉෂ කැක්කුම් ඇති කරනවා. එහෙම නැත්නම් ශ්වසන පද්ධතියේ අඩුවීම් වෙලා නිින්දදී ගොරවනවා වගේ ඒ වෙහෙස කර තත්ත්ව එනවා. ඒ ආරම්භයේදී අපි උඩුකය කෙලින් කළා දෙනවා. උජුං කායන් පනිදාය පරිමුඛං සතිකුපට්ඨ පෙත්තා. මෙන්න මේක තමයි අලුත්ම නවතම අර්ථකථනය දෙන්න තියෙන්නේ පරිමුඛං සතින් උපට්ඨ පෙත්තා කියලා කියන්නේ සතිය පෙරමුණේ තබාගෙන තියෙනවා. මේකෙදී මෙතෙක්කල් මුගක් වෙලාට මේ සතිය පෙරමුණේ තබා ගන්නවා කියන්නේ සතිය නහය මුල තබා ගන්නවා නැත්නම් උත්ොල උඩ තියා ගන්නවා කියන එක තමයි පෙරමුණේ කියන එක හිතාගෙන හිටියේ. මේක නිසා මට මතකයි ගෝයක ජී ආපු වෙලාවේදී මම රාමනාද මොහොල්ලේගේ කිල්ලා ඒකට ගිය වෙලාවේදී එයා කිව්වේ පරිමුඛන් නැත්නම් උපරිමුඛන් කියලා කියන්නේ. උපරිමකම් කියන්නේ මුඛයට උඩින් කියන. මේක සමහරට පාළියේ දෝෂයක් වෙන්නේ නැති පරිමුඛම් නෙමෙයි උපරිමුඛම් වෙන්න පුළුවන්. වියන්නක් හැයිලා කියලා කොහොමවත් අදහස් කරේ සතිය කයට සම්බන්ධ ඉස්සරහින් තියාගන්නවා කියන අදහස. නමුත් ඊටදී උගාවක් වෙනස් රැඩිකල් වාදී අදහසක් විප්ලවීය අදහසක් ඉදිරිපත් කරන ඥානපෝනික ස්වාමීන් වහන්සේ අපේ ජීවිතයේ අපි මෙතෙක්කල් ගමන් කරලා තියෙන සද්ධාව ඉස්සරහින් තියාගන්න. වීරිය ඉස්සරහින් තියාගන්න, සමාධිය ඉස්සරහින් තියාගන්න, ප්‍රඥාව ඉස්සරහින් තියාගන්න. අඩු ගානේ මේසුවානේ මේසුමානෙට මෙහෙම කරගන්න සද්ධා විදිය සති සමාධි ප්‍රත්‍යයකට සතිය ඉස්සරහින් තියන්න. සතිය පෙරමුණේ තියාගන්න මේක සද්ධා වඩන වැඩපිළිවෙලක් නෙවෙයි. වීර්ය වඩන වැඩපිළිවෙලකුත් නෙවෙයි. සමාධිය වඩන වැඩපිළිවෙලකුත් නෙවෙයි. ප්‍රඥා වඩන වැඩපිළිවෙලකුත් නෙවෙයි. සතිය ඉස්සර වුණොත් මේව වැඩි. ඒ නිසා අපි උත්සාහ කරන්නේ පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. අපේ තියෙන මේ වටිනා ගුණ ධර්ම පහෙන් සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා අපි මේ වෙලාවේදී අදිෂ්ඨානයක් ගන්නවා මේ සමාන පරියන්කේදී සක්මනේදී එදින්දා වැඩ කරනකොට අපි හැම වෙලාවෙම සත්‍ය ඉස්සරහින් තියාගෙන කරා මෙන්න මෙතනයි අපේ ආකල්පවල හැසිරීම වල ප්‍රධානම වෙනස වෙන්නේ ඒක මම හිතනවා සනාතන ධර්මතාවයක් වෙයි කියලා සාසනයක කවදා හෝ පුද්ගලයා මේ ශ්‍රද්ධා, වීර්ය, සමාධි, ප්‍රඥා කියන ධර්ම වලට සලකනවට වඩා ලොකු පුතාට සලකනවා වගේ. සත්‍ය ඉස්සර කරගත්ත දවසින් තමයි මනුෂයාගේ වෙනස ඇති ඒ ස්වාමීන් වහන්සේ පොතේ ලස්සන සඳහන් කරලා තියෙනවා ශ්‍රද්ධාවත් ඇත්තටම වෙනස්කම් කරනවා. තමයි ජීවිතයකට උදුම වෙනස්කම් කරනවා. මොකද සත්‍ය පහකට විශ්වාස කරන්නේ. වෙලාවක කරනවා වෙලාවක නැහැ. අදාවින් අරු වෙනස්කම් අපිට දැනනක් කරලා තියෙනවා. නමුත් වග වෙන්න බෑ කියලා කියන සද්ධාව වර එක අපිව අසරණ කළා අත. පැත්තකට. අපේ පාවද. වීරියත් එහෙමයි පුදුමාකාර දේවල් අපිට උගන්වන. හරි වර්ණවත් හරි තෙදවත් චරිත කියලා කියන සද්ධා විරිය. ඒ වගේම ඕනේ වැඩක් කරුවට පස්සේ අපි යවුවොත් කියන්නේ මගේ සද්ධාව නිසා මම මේක කරුවයි. ඒ නැත්නම් මගේම වීරිය නිසා මම කරුවයි අපි කවදාකවත් ඒ தත්ත්වයට දෙදි සතිය අපිට කර දීපු ගතිය උර දීපු ගතිය ලය දීපු ගතිය වෙනුවෙන් සතියට නම්බු කරන්නේ නැති නිසායි අපිට මේ සංසාරේ ඉඳ වෙලා. අද ඉඳලා අපි කියනවා සද්ධාවෙන් උනත් මතක තියෙනවා සතිය ඉස්සර වෙලා පෙරමුණ බල රේඛාව සකස් කරලා දුන්න නැත්නම් සද්ධාහට වැඩ කරන්න බෑ. නමුත් අපේ තියෙන චපල ගතිය අපේ තියෙන අගේ ආඩම්බරේ දන්නේ නැති ගතියට අපි සද්ධාව ඉස්සරහින් තියෙන සතියේ නම කියන්නේත් වීර්යයෙන් කරපු වැඩ ගැන කියනවා මගේම වීර්ය නිසා උත්සාහයෙන් තමයි ළඟා කරගත්තා කිව්වට හොඳට බලන්න කියනවා ස්වාමීන් වහන්සේ වීර්යෙන් වැඩ කරනලාදී සතිය අදාළ ආධාරය නොකරනම් අපිට ඒ ළඟා වෙන්න බෑ. ඒකේ අපි කියනවා හරියට සමාධිගත කරපු නිසා මම කෙරුවයි කියලා කියනවා. ප්‍රඥාව නිසා කෙරුවා කියලා. ඒ ස්වාමීන් වහන්සේ වාද කරනවා. මතක් කරනවා. සද්ධාවටවත් වීර්යයටවත් සමාධියටවත් ප්‍රඥාවටවත් සතිය ආධාරය නැතුව කොහොමඩක්වත් කරන්න බෑ. නමුත් අපි කවදාකවත් සතියට නිසි ගෞරවය කරන්නේ නැති නිසා සතිය හැමදාම පසුබිලාසනයක් ගන්න. ඒ වෙන මොකක්වත් නිසා නෙමෙයි අපි ඒකට දෙන්නේ නැහැ තන. ඒ වගේ මේ ශාන්තිතාම වටල ලස්සන ගුණයක් පෙන්නනවා. සතිය කවදාකවත් අයිතිවාසිකම් සඳහා සටන් කරන විප්ලවකාරී. සතිය ගුණ තියෙන ඇතුළත. ඒ නිසා බුදු කෙනෙක් වගේ යුග පුරුෂයෙක් ඇවිල්ලා මේ ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥාත් එක්ක අනාගන්න මේ පු탁 දැනට ටොක්ක්ක් කරනලා කියන මේ සේරටම වැඩිය සතියෙන් ඉස්සරන් තිබන් එදාට සංසාර ගමන ඉවරයි. ඒ නිසා මේ යුග පුරුෂයා විසින් ඇති කරපු ධර්මයේ වැඩ කරන අපි මේ වෙලාවේ අධිස්ථාන කරගන්නවා අපි මේ මාසේ දවස් 10 කරන්නේ ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා තිබිච්චවයි නරක දේවල් නෙවෙයි. නමුත් මෙතනදී සතිය පෙරමුණේ කියලා. ඒ නිසා අපේ රුචි අරුචිකම් වල පෞරුෂත්වයේ ආකල්පවල වෙනසක් ඇති කරගන්නයි අපි මේ සුදු ඇඳලා ආපනයක් දාගන්නේ පෙන්නඳ අපි මේ වැඩේ අනික් අය ජීවිතයේ ශ්‍රද්ධාව ගුණවන්ත පුරුෂයෝ ගුණවන්ත ශ්‍රද්ධාවන්තයෝ ශ්‍රද්ධාවතු ශ්‍රද්ධා වීර්ය සමාධි ප්‍රඥා ගැන හයිය කතා කරාට අපි ඒගොල්ලන්ට අභියෝග කරන්නේත් නැහැ අපි ළඟ තියෙන ගතිය අපි පාත් කළ කරකන්නේ අඩු ගානේ මේ සුමානේ පරිමුඛං සතින් උපට්ඨපිතා. පෙරමුණේ සතිය තියාගෙන කටයුතු කරනකොට අපි සද්ධාව නැති අය වගේ පෙනේ. බුදු සත්තාවට පෙර කොඩි දාන්න යන්නෙත් නැහැ, බෙර ගහන්න යන්නෙත් නැහැ. වෙසක් සතිය කියලා එළියට යන්නෙත් නැහැ. වීර්ය නැහැ වගේ අපිට තේරෙයි. ඒ මොකද ඒ අනිකුත් සමාජ සේවා කටයුතු වලින් අපි බැහැර වෙලා දැන්. සමාධියක් නැතුව වගේ තේරෙයි. ඒ මොකද හේතුව අපි මේ ඉඳගෙනම විතරක් නෙමෙයි භාවනා කරන්නේ අපි සක්මනෙත් භාවනා කරන්න ඉගෙන ගන්නවා එදිනදා වැඩ කරනකොට භාවනා කරනවා එතකොට සමාධිය ඉස්සර වෙන්නේ නැහැ ඒ වයිදි සතිය ඉස්සර ප්‍රඥාවක් නැහැ වගේ තේරෙයි මොකද සද්ධාවට වැඩිය නැහැ වීර්යයට මේ සතියට වැඩිය ප්‍රඥාව ලොකුයි කියන තමයි ඔක්කොමලා නැටුවේ නටන්නෙත් එහෙම තමයි දැන් මෙතනදී ප්‍රඥාව කියන පොඩ්ඩක් පිටිපස්සේ වාඩි කැමති නම් පිටිපස්සේ සීට් එක වාඩි වෙන්න ඉස්සරහා සීට් එක සතියට දීලා තියෙනවා ආන්න වෙනස විචිත වෙච්ච දවසේ අපිට තේරෙයි ඔය වැඩේ කරන්න ඥාන පිරිමි වේදයක්වත් පැවිදි උපවිදි වේදයක්වත් නැහැ. ඒක තනිකරම අවබෝධයේ වෙනසක් තියෙනවා. එහෙනම් ලොකත් මේන මේ විදිහට සතිය ඉස්සර කරගන්නයි අපි මේ සතිපට්ඨාන කියන වචනේ සරුවචනාංශ ඉදිරිපත් කරේ සතිය තහවුරු කරලා පිළිහිටවීම. ඒ නිසා ඥානපෝනික ස්වාමීන් වහන්සේ කියනවා මේ බුදුහාමුදුරුවෝ කියන යුග පුරුෂය ඇවිල්ලා මේ ඔක්කොම චෛතසිකයන් අතර මේ සෝබන චෛතසිකයන් අතර සතිය ඉස්සරහින් තිබ්බට පස්සේ ඒ ගහපු භ්‍රමචක්‍ර තමයි ඒ ඒ ගහපු චක්‍රායුධය තමයි මේ කරකෙන්නේ. දන්න මිනිහා සාසනේ වැඩ ගන්නවා අනික් කට්ටිය සාසනේ කියලා බයිලා කරනවා. බයිලා මොනවාද සාති මොනවාද ශ්‍රද්ධාව වැඩි කරන්න වැඩ. වීර්ය වැඩි කරන්න වැඩ. සමාධි වැඩි කරන්න වැඩ කරනවා ප්‍රඥා වැඩි කරන්න වැඩ කිසිම ගුණයක්. ඉතින් ඒගොල්ලෝ ඊට පස්සේ කියනවා මාර බලවේගේනවා අපි හොඳ වැඩ කරන්නේ ගියාම අපිට බාධා වෙනවයි කියලා. මාර්යා වුණා කවදාකවත් බලංගොඩ අනුපත්‍යාම විතර සතිය වඩන මිනිහට කවවම්ම කවදාකවත් මායාවේ කිසිම බලපෑමක් එන්නේ කිසිම බාධාවක් එන්නේ නැහැ. හොඳට බලන්න බාධා ඇති වෙලා තියෙනවා නැති වෙලා තියෙන අපි ශ්‍රද්ධාව විතර කරන්න කියලා ඉවලා. ඒ නැත්තම් ප්‍රඥාව කියලා එකක් ඉස්සර කරගන්න කියලා. නැත්තම් වීර්ය නැත්තම් සමාධි. සතියෙන් බලන්න මායයත් ආපුවාම යාළු වෙලා අතටත් දීලා වැඩ කරනවා. හැම බාධකයක්ම සාධකයක් වඩපත් කරගන්න. ඉතින් ඒක නිසා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක හැමදාම කලුපිට මැදින්න හරි. පිරිසිදු වෙන්න හරි. අලුත් කරලා බලන්න මම මේ වැඩේ කරන්නේ ඒ වැඩේ කරන බව දන්නා ගතිය. එළඹ සිටි සීය සහ ඇති හැටිය දැන ගැනීම මිසක් අපින් කරන්න නෙවෙයි. මම මේක වෙන තැනක් කිව්වනම් මට ඕගොල්ලෝ දොස් කියේ. කිසිසේත්ම පින් කරන්න කරන වැඩක් නෙමෙයි පින පවේ බෙන් කරලා අඳුර ගන්න කරන වැඩක්. පින් කරන්න ඕන නම් එළියට බැස්සනම් අද ඕන තරම් පින් කර ගන්න පුළුවන්. මොකද වෙසක් සතියමයි යන්නේ. අපි මේ කරන්න හදන්නේ ඇති ඇති දන්න. අන්නේ ඒ අදහසින් පරිමුඛන් සතින් උපට්ඨ පෙත්වා සෝ සතෝ වාස සති සෝ සතෝ පස්ස සති. ඒ එළඹ ඉදිරියෙන් තියා ගන්නලද සතිය යුක්තව මෙන්න ආශාස කරනවා මෙන්න ප්‍රසවාස. ඉතින් ඒ දෙක අතර වැද ඔය පරිමුඛන් සතින් උපට්ඨ පෙත්වා සෝ සතෝ වාස සති සෝ සතෝ පස්ස සති කියන බුද්ධ වචනේ ඒ පාට දෙක මැද අපේ ලොකු ස්වාමීන් වහන්සේ නිතර මතක් කරා ඒ හිත සකස් කරගත්තට පස්සේ පරිසරය සකස් කරගත්තා පස්සේ ආසන සකස් කරගත්තට පස්සේ සතියෙන් යුක්තව ආනාපානයට යන්න ඉස්සල්ලා ඉස්සලාම ඉඳගෙන ඉරියව්වට සතිය පිටවනවා. එහෙම නැති වුණොත් එහෙම ලෝකෙ පුරාම විහිදිලා තිබිච්ච හිත ඒක පාරටම හරියට මෙතන ගන්නවා. ඒක නිසා අපි අතීත අනාගත වශයෙන් මම උඹ වාසයේ මෙතන අතන වාසයේ සම්පූර්ණ විසිරලා තිබුණ හිත මම දැන් මෙතන කියලා ලොකු චිත්‍රයකට ගන්න මුළු කයට. ඉතින් මේක විචිත්‍රව හිතද්දන විදිහට කියන්න පුළුවන් යම් වෙලාවක එක චිත්තක්ෂණයක හෝ මම දැන් මෙතන කියලා ඉන්න කයට හිත ගත්තයි කියලා කියන්නේ දුවට මතක තියාගන්න මම දැන් මෙතනින් එහා තියෙන මුළු ලෝකෙම දන් දුන්නා කියන එක තමයි. අපිට ඒක දෙන්න බැරි නිසා තමයි මේකට හිත ගන්න ගියත් හිත අතීතයට යනවා අනාගතයට යනවා ගෙදෙට්ට යනවා ඒ යන්නේ අර දේවල් දී ගන්න බැරි නිසා. දීලා ගන්න බැරි නිසා. ඒක චිත්තක්ෂණයකට හරි අපි මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. නැත්නම් මම දැන් මෙතන ඉන්න ඉරියව්වට හිත ගත්තයි කියලා කියන්නේ මේ හැමින් පිට සියලු දේවල් හිතෙන් අතාරියක්. ඒ නිසා අපි ජීවිතේ කෙරුවා නම් දසදාන වස්තු කුසල්, અભේදාන කුසල්, ධ්‍යාන භාවනා කුසල් ඒ සියලු කුසල් වලට වැඩි චිත්තක්ෂණයක් තමයි මේ වර්තමාන සතියේ නාමයේ කායට හිත ගැනීමේ නාමයේ මුළු ලෝකෙම දීලා. ඒ චිත්තක්ෂණයට කෙරුවත් ඒක සංසාරේදී අපි අර නීලමා යෝධයා ගජබාරජුගොත් එක්ක ඉන්දියාවට යන වෙලාවේදී චක්‍රායුධේ කරකොල කරකොල කරකොල ගැව්වලු මුහුදට ගැව්වට පස්සේ 20000ක් සෙනග යනකම් මුහුද දෙබෑ සාමාන්‍ය මූදේ වෙන්නේ දෙබැවිතික මං අප විකතු වෙන්නේ. අපෙත් එහෙමයි. ඔය සංසාරේ පුරාවට සතිය නැති ගත කරපු ජීවිතේ එක චිත්තක්ෂණික සතිය පිටීමේ අදහසින් මුළු ලෝකෙම දානෙදී තමයි හිත ගත්තට පස්සේ ආයශරයක් ආයේ කුණු කන්දල් එකතු වෙනවා. චිත්තක්ෂණේ විතර දෙකක් තුනක් හතරක් පහක් මම දැන් මෙතන ඉන්නවා කියලා කියන්නේ අර 20000ක් යනකම් මොහොත දෙබෑ වෙලා හිටියා වගේ ආශ්චර්යද ඒක අපි දන්නේ කාට හරි හොඳ කාට නැති. නමුත් මේ අපි ප්‍රාර්ථනා අපි හිතනවා. අපි සැලසුම් කරනවා අනේ මේ වර්තමාන මොහොතට ගත්ත හිත තව චිත්තක්ෂණයක් තව චිත්තක්ෂණයක් තව චිත්තක්ෂණයක් එක දිගට පවත්වනවා කියලා කියන්නේ. ලෝකේ තියෙන ආශ්චර්ය ධර්ම වලින් එකක්. ඒ මොකද ඒ පුරාණ සතියකි. මෙන්න මේක මම කියන එක අපි එතෙන්දී උද්දං ආද අදෝතලා කේසමත්තක උද්දං උද්දම් පාදතලා අදෝ කේසමත්තක තච්ච පරියන්තං කියන විදිහට කෙස්වලින් යට පයින් උඩ හැම පිටිකේ උකට ඇත්තා වූ ප්‍රදේශය තමයි මෙතන මම කියලා ගන්න. ඒක ලියවල බලනවා වාඩි වෙලා හොඳට පටල වඩලා මම මුළු ජීවිතේටම නැති විදිහට දැම්මම මුළු ලෝකෙම අමතක කරලා මම දැන් මෙතන හිත තිබ්බා. මේ සත්‍යය මට ටික වේලාවක් පවත්වත් ලැබීවා කියන එක මම කියනවා ලකූ ජයග්‍රහණ. මම කියන විශේෂයෙන්ම භාවනා දන්නවයි කියලා අපි කෙනෙක් හිතාගෙන ඉන්නවනම් එයාට දඩ අභියෝගයක් කියලා. ඔය දන්න කට්ටිය හුඟා කික්මන්ට යන්න හදනවා ආනාපානට යන්න හදනවා පිම්බි මැකිලිමට යන්න හදනවා ඒ මොන එකට යන්නත් ඉස්සෙල්ලා හැමදාම මතක තියාගන්න ඕනේ මේ ගොරෝසු තැනින් පටන් ඉතින් ඒකේ ඉන්න පුළුවන් නම් හිත හිත ඇතුළට නැමුණා නම් මම දැන් මෙතන කියන එකට ඒ කියන්නේ හෙට ඊයට අතෙන්න මෙතෙන්න අනුන් ගැන කල්පනා නැති වුණා නම් ස්වභාවය තමයි මේ ඇඟ ඇතුළට හිත ගියාට පස්සේ ඉන්න බව ප්‍රාණී නැත්තම් ජීවේ නැත්තම් පාන යාමේ නැත්තම් ආනපාන ඕනෝකට හිත වැටෙන්න ඉඩ තියෙනවා හැබැයි ඒක අනිවාර්යෙන් දිය යුතු නැහැ අන්නේ විදිහට කයේ බලනකොට හුස්ම වැටුනොත් ස්වභාවයෙන් විතරක් සතෝ ආස සති සතෝ පස සති කර. එහෙම නැත්නම් ඉන්න කයේ පැවැත්වුවත් විශාල ලාභයක්. එimhe ඉන්නකොට අපි හිතමු ස්වභාවයෙන් හුස්ම වැටුණායි කියලා පේනවායි කියලා. එහෙමනම් මත්තක තියාගන්න මේ හුස්ම අත ගන්න යන්න එපා, හයියෙන් කරන්න යන්න එපා, ආයාස කරන්න එපා ස්වභාවයෙන් වැඩෙනවා. නිකන් මේ අනිච්ඡානික පේශීන්ගේ සිදුවෙන අචේතනික සිදුවෙන හුස්ම රටල දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් මම දැන් මෙතන ඉන්නවා කියන එකට පස්සේ සතෝ ආසසති සතෝ පස්ස සතියට සියෙන් යුක්තව ආශ්වාස කරයි සියෙන් යුක්තව ප්‍රශ්වාස කරයි. ඉතින් මේක මේ වාහනේ ස්ටාර්ට් කරගත්තාම ෆස්ට් ගියර් එකට දාගත්තා වගේ දැන් ඉතින් ගමන පටන්. ඒ කියන්නේ අර කය කියන එකලස ඇතුළත සතිය තුළට ආනපන සතිය තුළට සතෝ ආස සතිය තුළට ගත්තට පස්සේ දැන් අපිට කියන්න තියෙන්නේ මෙහෙම සතිය යුක්තව ආස්වාසින් ප්‍රස්වාස ප්‍රස්වාසින් ආස්වාසයට මේක පෙරලෙනවා නම් මම දැන් මෙතන කියලා ගත්ත සතිය ධාරාවට වැඩිය ආනාපානේ පවතින සති ධාරාව පියක් මුවත් කරලා ගත්තා. බොහොම තීක්ෂණ වෙන්න පටන්. ඉතින් හුස්මක් පාසා ඇතුල් වෙනවා පිට වෙනවා ගන්නවා හෙලනවා ආස්වාද ප්‍රසවාස කියලා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මේක දිගේ යන තාක්කල් අපි භාවනා කරමුණකට ප්‍රවිෂ්ඨ වීම සිදුවේ. ඒකෙන් අපිට කියන්න පුළුවන් මේ ජීවිතේ අපිට වැඩක් ගන්න පුළුවන් බැරි. යම් කිසි කෙනෙකුට ඒ වගේ ඉරියව්වේ හිත පවත්වන්න බැරි නම් ඉරියව්වේ ඉඳලා නිකන් ඉන්නකොට හිත ස්වභාවයෙන් ආනාපානට යන්නේ නැත්තම් එහෙමනම් එයා පුද්ගලයා ගැන විශේෂයෙන් සලකා බලන්න වෙනවා. බුද්ධානුස්සතිය හරි ධාතු මනස්කාරය හරි ආනපානමේ මෛත්‍රී හරි මොකක් හරි මේ දේ කරන්න පුළුවන් නම් අපි හිතා ගන්න ඕනේ මේක කෙලින්ම වාහනේ මෝටර වේගයකටම දාගත්තා වගේ හයිවේ එකටම දාගත්තා වගේ ගමන යන වාහනේ තෙන්න දාගන්න බැරි නම් තමයි අපිට මෛත්‍රී භාවනා ධාතු මනසිකාර බුද්ධානුස්සති අසුභ භාවනා ඔක්කොම කරන්නේ ඉතින් මේ දේ කරන්න පුළුවන්කම තියෙද්දී ඇයි බුද්ධ ධර්මසිද්ධ කරන්නේ නැත්තේ ඇයි මෛත්‍රී කරන්නේ නැත්තේ කියන එක ප්‍රශ්නයක් වශයෙන් ඇහුවට මට තරහ යන්නේ නමුත් දවස් හතම ඒක කරලි වල අන්තිම දවසේ මට කිව්වොත් එහෙම බණ කිව්වේ ඔක්කොටම මේ මේ මෛත්‍රී මොකද්ද විපස්සනාට විතරයි අපිට උදව් කරන්නේ නැහැ කියලා අන්න එක නැති වෙන්නයි මම මේ මුලින්ම මතක් කරන්නේ අපි අර ගෙනාපු රට් එක දිගේ දුව පුරුද්ද දිගේ දුවනවා නමුත් මේ ආනාපාන සති සූත්‍රයේ ඒ වගේ තැන්වල දරුවත් යනවාසේ කෙලින්ම කිසිම ආලවට්ටම් මොකක්වත් නැහැ හිලිම ආනපාන දාලා. පුළුවන් නම් යම්. බැරි නම් අපි කමඨාන් සුද්ධ කරලා සාකච්ඡා කරලා වෙන එකට යන එකයි තියෙන්නේ. ඉතින් ඒක දිගේ මම වැඩිපුර කතා කරන්න යන්නේ. කොහොම හරි මේ විදිහට හුස්ම වැටුණා නම් සමත හෝ විපස්සනා කියන පෙතකට වැටෙනවා. ඒකේ ඉන්නකොට හුස්ම ගන්නකොට හැපෙන තැන වැටහෙනවා. නාසිකාග්‍රේ හරි උදරයේ කියලා හරි දෙක වෙන් කරගන්න පුළුවන් නම් ඒ මතින් කියන්න පුළුවන් එයා විපස්සනාවටයි යන්නේ. වැටෙන්නේ නැත්තම් දුසලකමක් නෙවෙයි, දෝෂයක් නෙවෙයි. මනුෂ්‍යගේ සමත ගතිතියි. ගෙනාවු පුනිෂේ සම්පත්‍ය වල හැටියට කුසලයේ හැටියට සමතේ වැඩ. ආනාපාන සතියෙමයි සමතේ වැඩ. ඉතින් ඒක නිසා භාවනා කරනකොට මේ හැපෙන තැන වැටෙනවා නම් හැබැයි වැටෙය යුතුයම නෑ. උනන්දු කරවන්න කියලා කියන්නේත් නෑ. වැටෙනවා නම් අර ඩාපු පිය තවත් සිවුන් ටියුන ටියුන කරනවා එකක් තමයි හුස්ම ගන්න උඩුකයෙන් හරියට හැපෙන දැන්න ගත්තාම අර මුළු කයට හිතට ගන්න මුළු ලෝකෙම අමතක කර ගන්නවා වගේ ආනාපාන සතියේ නාසිකාග්‍රේට යන මුළු කයමත් දාණය දෙන්න පුළුවන්. මුළු කයමත් දීලා දාන්න පුළුවන්. එතකොට දැනගන්න ඕනේ දැන් මේ මුළු කය දීලා දානවා කියලා කියන්නේ හුස්ම දිහා මුළු උඩුකය බලනවා නෙවෙයි. හැපෙන තැන මෙතන හරි මෙතන හරි බලනවා. එතකොට දැනගන්න වෙනවා දැන් නම් විපස්සනා පැත්තටයි මේ ගෙනියන්න හදන්නේ. එහෙමනම් ඒක තවත් පැන්සල උල් කරා වගේ ගානට ගන්න ගන්න හුස්මයි පිටේන හුස්මයි වෙන් කළ දකින්න පුළුවන් කියලා බලන්න. එතකොට විපස්සනාවෙත් තව කාරණේ. ඉතින් යම් කිසි කෙනෙකුට විපස්සනා ඌරුවනේ බුද්ධිශ සම්පත්තිය නේ අර තියෙන සමතේ නම් එයා මට හැපෙන්න දැන පේන්නේ නැහැ වැටෙන්නේ නැහැ කියලා කනකාටු වෙන්න යන්න තමයි. ආස්වාද ප්‍රසාදිකේ වෙනස වැටෙන්නේ නැහැ කියලා ගන්නවා. සතිය යුක්තව ආනාපාන කරන්න පුළුවන් කියලා දැනගන්න එක හොඳටම ඇති. ඒ වගේම සමහර කට්ටිය ප්‍රශ්න නගනවා මට හැපෙන තැන වැටෙනවා හුස්ම රැල්ල වැටෙනවා. නැත්නම් හැපෙන තැන වැටෙනවා ආස්වාද ප්‍රසාදිකේ වෙනස වැටෙන්නේ නැහැ. ඒක නිසා මට කියන්න පුළුවන්. ඒකට වෙනුවෙන් සඳහා විපස්සනා කරන කෙනෙකුට උනත් එක චිත්තක්ෂණයට වැටෙන එක්ක ඉහළ පාරන හුස්ම නැත්නම් හැපෙන තැන නැත්නම් දෙක අතර වෙනස බලන්න. වරින් වර වරින් වර චිත්තක්ෂණේ චිත්තක්ෂණයට වැටෙන දේ අතර මාරුවක් සිදු වෙනවා. හැබැයි දන්නවා ආනපනිය ඇතුළත. එනිසා එකක් දැනගත්තයි කියන්නේ අනිත් එක ප්‍රතික්ෂේප වෙනවා ඒක ඇත්ත. නමුත් ඒක දුර්ලභමක් නෙවෙයි. ඒ හිතේ තියෙන ගති. එක එක ට්‍රැක් වල දිගේ එක එක වෙලාවට යනවා. චින්තාමය ඥාණයෙන් තමයි අපි මේ තුන එකතු පුට්ටු කරන්නේ. අර ප්‍රේමදාස මහත්තයා පුට්ටු කරලා වගේ ත්‍රිකාස් ගහනවා. ගහල්ල පස්සේ ගේ ගහන්නේ වෙනම. ඒ නිසා අපි වර එක හුස්ම යනින බව දන්නවා. වර එක හැපෙන තන වැටෙනවා එකක් මාරු වෙනවා. වර එක ආශ්වාස ප්‍රශ්වාස වෙනස පේනවා. ඉන්නේ මේ දැනුම් සම්භාරයක් ගිහිල්ලා ගොඩාක් එකතු වුණාට පස්සේ තමයි මේකේ චිත්‍රය යන ගන්න පුළුවන්. ඉතින් මම ඇත්තටම ආධුනිකයෙකුට ආනපන සති භාවනාව ගැන කියනකොට ඔච්චරයි මතක් කරන්නේ මේ තුන කාරණා ටිකක් තියෙනවා. එන හරියටම තාක්ෂණික කරුණු ටිකක් තියෙනවා. ඉතින් මේ ඔක්කොමලා වගේ පොත්පත් කියවන තේරෙන දැනීමක් තියෙන නිසා මම මේ කෙලිම ගියාට මේ ලොකු ගැඹුරක් මම මේ කතා කරා. බොහොම ගැඹුරු දෙයක් මම කතා කරේ. සාමාන්‍ය මේ තේරෙන්නේ නැති බේරෙන්නේ නැති කෙනෙකුට සුමානක් විතර යනවා මේක. සුද්ධ කළ හරියටම ආශ්වාසය ප්‍රශ්වාසය වෙන් කළ ගන්නවා. එහෙම නැත්නම් මේ හුස්ම ගන්නවා හෙලනවා කියන එක සමතෙට සමාධියට බරව ගියාට විපස්සනාට යනකොට හැපෙන තැනත් එක්කම ගන්න හේතු බව වැටෙනවා ආස්වාද ප්‍රසවාස වෙනසත් එක්කම හැපෙන තැනත් ඔක්කොම වැටෙනවා කියනව අතිරේක ලාභ ලැබුණොත් හොඳයි නෑයි කියලා සුදුසු වීමක් මේ විදිහටයි අපි මේ මම දැන් මෙතන කියලා පටන් ගන්න සතිය එන්නේ එන්නේ තියුණු කරලා කර්මන්‍ය කරලා හරියටම එල්ලෙටම වෙඩි තියන්න පුළුවන් විදිහට ගන්න. ඒක සුමානය ඇතුළත කරගත්තත් ආධුනිකයෙකුට ලොකු ජයක් ගන්න. හැබැයි හොඳට පෙරපින් කරපො තීක්ෂණ බුද්ධිමත්තාන්ට අත්තන්න එක පරයන්කේකුණත් මේක ගන්න. ඒ ඉතින් අර පන්දුරට විද විදින්න නැතු කෙලිම හවට විදින්න දක්ෂ අයට තියෙන තියෙන නිසා අපි ලොකු සාමිනාන්තින් නෝර කිව්වේ අමාරු මේක ඉස්සලම කියලා දෙන්න. කිදිල තේරෙන්නේ නැති වෙන්නත් ඕගොල්ලන්ට ඉඩ තියෙනවා. ඒ නිසා අමාරු නම් මෙන්න මේකත් කරලා බලන්න කියලා මධ්‍යම ප්‍රමාණය කියලා දෙන්න. ඊට පස්සේ කියන්න කියනවා ඒකත් ඊට තේරුනේ නැහැ කියලා තරහ වෙන්න එපා. තේරෙන්නේ නැති වෙන ඉතින් එහෙනම් මෙන්න ක්‍රමය කියලා විස්තර ක්‍රමය කියලා. එතන දවස් 7 ඇතුළත විස්තර ක්‍රමයට අපි යනවා මේ දුන්නේ හොඳටම තේරෙනවා ඇති කියලා අමාරුම දේ කපුලුවන් නම් කපම් බැරණ කපම් කියලා දෙන වෙලාව. බැරි නම් අපි ධර්ම සාකච්ඡා කරනවා භාවනා කරනවා බණ අහනවා මධ්‍යස්ථ ක්‍රමෙන් හෝ විස්තර ක්‍රමෙන් යනවා. ඒ කොයි ක්‍රමයක කරුවත් කමන්නේ අපිට අවශ්‍ය තැනට ය아가න්න ලැබෙනවා. ඉතින් මේකම පරියන්කේ බොහෝ වෙලා ඉඳ බැරි නිසා ගෝචර සම්පජඤ්ඤ වශයෙන් සතර සතිපට්ඨාන මෙහිත පවත්වමින් ඉරියව වෙනස් කිරීමේදී කරන උපක්‍රමය තමයි සක්මන් භාවනාව. සක්මන් භාවනාව කරන්නේ ඇවිදින ගමන් ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් හිටගෙන ඉන්න ඉරියව්වට යනවා. ඉඳගෙන ඉඳගෙන නාසිකාග්‍රේ පවත්වන සතිය පාදයේ තැබීමේ කටයුත්තට යනවා. ඒකත් වමෙන් එකක් දකුණ එකක් කියනකොට එක තැනක් නෙමෙයි සතිය පවත්වන. අපි බොහොම ගොරෝසුයි සක්මනේදී පාදයේ පොළවේ ගැටෙන දැනීම හුස්ම රැල්ලක් නාසිකාග්‍රේට වැඩියි. නමුත් ඒට ප්‍රතිපක්ෂව ඇස් දෙක අරගෙන ඉන්න නිසා හිත පිට යන තියෙන අවස්ථාවක් සද්ද නිසා අභියෝග වැඩි. පොළොව මාරු වෙනවා. චේතනා තියෙනවා. මේකේ චේතනා නැහැ අර්ග චේතනා තියෙනවා. මේකෙදි උඩුකයට හිත ගන්න සක්මන් කරනකොට යටිකයට හිත යනවා. මේ විදිහට වෙනස්කම් වර්ගයක් තියෙනවා. හැබැයි මේ එකක්වත් එක්කෙනෙකුට දඬුවම් කරන්න කරපු වැඩක් නෙවෙයි. මේ වෙලාවේ මේ වෙනස එක එක නයි දුර්ලභමුත් නෙවෙයි. මේක අභ්‍යාසයක්. සක්මන කියලා කියන්නේ පරියන්කේට පෙරහුරුවක් වගේ. ඒ නිසා ඇත්තලා අපි දැන් කරන්න ඕනේ කරන වෙලාවට ඉස්සලාම සක්මන් කරලායි පරියන්කේට යන්නේ. එතකොට වාඩි වෙලා ඉන්න පහසුයි ටිකක් වෙලා සක්මන් කරලා ආපුවා. ඉතින් ඒක නිසා මම දකින්නේ උඟ වෙලාවකට මේ බැල්ලේ සක්මන ප්‍රයෝජන ගන්නවා මදි කියලා මම චෝදනා කරනවා. මොකද ගත්ත හැම කෙනාම ස්තුති කරලා යනවා. මේ වැල්ලේ සක්මනයි අතුලේ සක්මනයි කියන එක පුදුමාකාර වෙනසක්. සුදු පාන් කනවා වගේ වැඩක් තමයි මේකේ. අරකේ රතුහල් බත් කනවා වගේ වැඩක් තමයි වැල්ලි. ඒ තරම්ම ස්වභාවිකයි වැල්ලි සම්. නමුත් මේ උලංග දිනකට බය ඇද්ද කකුලේ මයිල් ඇවිල්ලාද මන් දන්නේ මේ යන්න කැමති නෑ මේ පොළවේ. එතන මං ඉල්ලා හිටනවා දවස් තුන හතරක් ඕක ඇවිදින්න. ඒකට හොඳට හැම ගොරෝසු වෙලා බැරිය කලබල වෙන්න එපා. පුළු පුළුවන් අර ඒ දීලා තියෙන මේ අවස්ථාව, ප්‍රස්තාව හොඳට පොවගෙන ගන්නේ ඒ වැස්ස වෙලාවකයි යෝග තේරෙන්නේ මොකද සක්ම වැල්ලේ සක්මන් කරපු කෙනෙකුට වැස්ස නිසා හෝ කමන්නේ ඇතුළේ සක්මන් කරනකොට පේනවා ඇතුළේ සක්මන නිකම්ම නිකම් මේ කිසිම ලුණු නැති බතක් අන්න. කිසි රසයක්. සක්මන් කරනකොට වැල්ලේ එහෙම නෙවෙයි හරි පුදුම එතන එතන ගුණයක් වෙන. ඒක නිසා උඩ එකත් අර ඒක නෝන මාත් එක්ක ඇවිල්ලා අතුරුම වෙනම වියදම් කරලා හරි ගසලා දීලා තියෙනවා. මම හිතන්නේ ඒකත් දැන් මැලි දාලා හදලා තියෙනවායි කියලා. නිසා පුළුවන් තරම් ඒක පාවිච්චි කරන්න මේකත් පාවිච්චි. එතකොට ඒ සක්මනේ තමයි අවගොල්ලෝ යන කවුරු හරි ස්තුති කළා යනවා නම් මේ පරියන්කේ සතුටුකම් නෙවෙයි කියලා යන්නේ අපට සක්මන් කරන්න හම්බ වෙච්ච එකේ වාසිය විතරයි කියන්නේ. මොකද ඕගොල්ලෝ කොහොමඩක්වත් පරියන්කත් කරලා තියෙන්නේ. ඔය සක්මනත් එක පරියන්කේ කිරුවේ නැත්තම් නිකන් සුදුබත් කෑවා වගේ නැත්තම් ව්‍යංජනත් එක්ක බත් කෑවා වගේ වගේ වෙනසක් තියෙනවා. ඒ නිසා හොඳට හැකියතාක් දුරට සක්මන පාවිච්චි කරනවා. ඉතින් මේ දෙකට අපි පැය 8ක් 10ක් අතර වෙලාවක් ගන්නවා. ඊට අමතරව තව පැය 8ක් 10ක් විතර එදින්දා වැඩ කටයුතු තියෙනවා දාහනේ ගන්නවා නානවා රෙදි පෙරිති සෝදනවා අතුපතු ගන්නවා ඒ කටයුතු කරනකොට සක්පනේදී අපි අවධානයේ පිනිස පයේ පතුලට දැන් අත්දැකීම ප්‍රධාන කරගෙන යනවා එදින්දා වැඩ කරනකොට අතුල් පතුල් දෙකටම වැදින අත්දැකීම් පොදුවේ සලකනවා අතට යමක් හම්බ වෙන වෙලාව කොස්සක් අල්ලනවාද පීයක් අල්ලනවාද දොරක් අරිනවාද ඇඳුමක් අඳිනවාද කියලා අතට ගෑවෙන හැම දෙයකම සතිය පිටන මොකද හැම ස්නායු පද්ධතියෙම අන්තිම ස්නායු කෙලවරවල් තියෙන්නේ මේ අතුල්පතුල් ඒ හොඳට අතුල්පතුල් වැඩ කරන මනුස්සයාගේ ශරීරේ ව්‍යායාම වෙනවා ඉන්ද්‍රිය ඔක්කොම අලුත් වැඩි වෙනවා අද ලෝකේ තියෙන රසාවල් සියරම කම්මැලි එපා කරන රසාවල් තියෙනවා අංශ භාග රසාවල් තියෙන. එකකවත් නැහැ අතුල් පතුල් ව්‍යායාම. මේක නිසා අද මේ ලෙඩ වැඩි. රෂ්‍ය රුසියාව තමයි වැඩිම මේ අසල් බයියාම වෙන්න තුමා හිතන්නේ වැඩිම අවශ්‍ය තියෙන මිනිස්සු ඉන්නේ. ඒ මොකද මේ මිනිස්සු ජීවත් වෙන්නේ කන්දේ වතුර ගේන්න, දර ගේන්න හැමදාම ඉහළ පහළ යන්න. නිසා තීර තියෙන අර 120ක අම්මන්ටි කෙනෙක් 60 පිටලා හොට බිම ඇවිල්ලා ධර්මිකයක් කරේ තියාගෙන hina වෙවි කන්දනවා. ඉපල්දර මිටියක් හරියට යන කන්දරන්. ඉතින් යනකොට ඔක්කොම අර සෙරප්පු සපුතු පාච්චු කරන්නේ ස්වභාවික වාතේ වැඩි කල ජීවත් වෙනවා. දැන් මේ ඉන ක්‍රමයේ හැටියට අපි අර මේ තුන් මාසෙට හදන බ්‍රොයිලර් චිකන් වගේ කාමරේට දැම්මා. ඒ තුන් මාසෙ දුන්නා ගත්තා කැපුවා. ඒ වගේ එකක් තමයි නගර ජීවිතය කියලා කියන්නේ. ඒ කොටු ඇතුලේ තමයි පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් තමයි එළිය බලන්නවත් ඉතින්. ඒ තරම දූෂිත වෙච්ච පරිසරයක අපි ගත කරලා තියෙන මොකද්ද පරණ මහා කරුණ. උදාහරණ කියලා තියෙනවා මේ වගේ පිරිසුදු වාතයේ තියෙන මේ වගේ පිරිසුදු ජලයේ තියෙන එකක් අතහැරලා යමෙක් මට හොඳ සිවුරක් හම්බ වෙයි මට හොඳ දාන්නේ පොලක් හම්බ වෙයි මට හොඳ තේනාසනයක් හම්බ වෙයි කියලා අගනුවරට යනවනම් ඒ මනුස්සයා අතහැරලා යන දේ වටිනාකම දන්නවනම් කවදාකවත් එන්නේ නැහැ. මෙච්චර පිරිසුදු වාතයක් සහ මෙච්චර පිරිසුදු ජලයක් ඔය කොළඹ ඉන්න මොනම පොහසතාවක් ගන්න බෑ. මේකට කියන්නේ බුදුහාමුදුරු විජන වාදය. යණයා හුස්ම ගත්ත වාතය නෙමෙයි මේකේ තියෙන්නේ. අරකේ තියෙන්නේ කැකෑරිච්ච ථයිරෝගකාරෝ එළියට දාපු වාතය. ඉතින් හුස්ම ගන්න වාරයක් පාසා ගන්නේ ෆිල්ටර් කරලා ගන්න වෙන්නේ හිටන්දව. ඉතින් ඒක අපි දවස පුරාම සතුටින් ඉතින් පාවිච්චි කරන ගමන් අතුල්පතුල් හැම වෙලාවෙදීම පිරිසිදු තියාගන්න මොනවා හරි අතට ගැටෙනවනම් පතුලට ගැටෙනවනම් ඒ හැම එකක්ම සතියෙන් කරන අතරේ එදින්දා වැඩවලදී චේතනාපූර්වක කරන වැඩේ තමයි සතිය පාත්තක්. එකවරක වැඩ ගොඩාක් වෙනවනේ අපේ ඇති. කරනකොට තමයි චේතනාපූර්වක කරන වැඩේ තමයි වැඩේ ඉස්සරහින් කියන්නේ අනිත් වැඩ වෙන්න අරිනවා. මම ඒ නිසා කොතනද සතිය පිටවන්නේ කියන එක ආනාපානීය ප්‍රශ්න නෑ මෙතන. සක්මණේදී ප්‍රශ්නයක් නෑ පයේම. එදින්දා වැඩ කරනකොට අතුල්වලද පතුල්වලද ඇහේද කනේද නාසයේද දිවේද කියලා දොරටු රාශියක් තියෙනවා. කොයි කාරී චේතනාපූර්වක කරන කෙනා තියෙනවා. ඉතින් ඒ ටික තමයි අපි මේ කොලේ ඉවත් කළ කියන්නේ. ඉතින් මේ ඊගා ප්‍රශ්නෙට ඇන්සල් මම කැමති දැනගන්න මේ ඉදිරිපත් කරපු කාරණා මතින් තව පිරිසුදු කර ගැනීමක් හෝ මේකට එකතුකරනද එහෙම නැත්නම් ඒක සම්පූර්ණ කරන අදහසින් ප්‍රකාශන කියනවා කියලා දැනගන්න. විශේෂයෙන්ම ඉස්ලාම්. හොඳයි. ඉස්ලාම අපායට තියෙනවා නම් මේක සුද්ධ පවිත්‍ර කරගන්න කරුණාකර මතු කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපානයේ තුන්වෙනි හැකියාව කොහොමද කරන්නේ නැත්නම් තුන්වෙනි මේක සුරක් ස්කෝර වගේ ඒක ඇත්තටම තමන් අවධානය යොමු කරන නැත්නම් තමන්ගේ කර්මස්ථානයේ සෝසන පද්ධති උඩම කෙලවර තියෙන ආනාපානෙද වැටෙන්නේ උදරයේද වැටෙන්නේ කියන එක තීරයක් නෙවෙයි පූර්ව නිගමනයක් නෙවෙයි බලලා ගන්න. ඇත්තක වහන බලාගෙන ඉන්නකොට හුස්ම වැටෙනවා නම් ඒ හුස්ම වැඩපිළිවෙලේ වඩා අප්‍රකට වඩා ප්‍රසිද්ධ වඩා තදින් ගැටෙන්නේ කොතනද කියලා බලන්න. ඒක උඩ නාසිකාග්‍රේ වැටෙන එකක් නම් ආ ඊට පස්සේ අපි අනික් මුළු කයම අමතක කරලා එතන ඊට ගන්න. නමුත් සමහරව ඉන්නවා ඒක වැටහෙන්නේ ඒ වෙනුවට මේ උදරයේ පිම්බීම හැකිලින් වැටෙනවා. එහෙමනම් අනික් ඔක්කොම අතහැරලා මෙතෙන් ඊට ගන්න. ඒක නිසා ඒක තීන්දුවකින් ගන්නවා නම් තමයි ඔය ප්‍රශ්නේ මතුවේ. ස්වභාවයෙන් මතුවෙන්න අරිනවා නම් ආනාපානට වැඩිය ප්‍රසිද්ධ නම් ගොරෝසු නම් සිත් අදිනවා නම් පිම්බීම හැකිලිම කරනවා. ඒක වෙනුවට ආනාපානෙ වැටෙනවනම් මේක ගැනීම අදහසින් මේක අතහරිනවා. පිම්බි වැකීම આવොත් ඒක ගැනීම අදහසින් ආනාපානේ අතහරිනවා. එතකොට ආනාපානේ ගන්නකොට ඒ ආරම්භයේදී අපි දන්නවා මේ උදරේ පිම්බි මැකිලිම ගන්න. නමුත් අපි දන්නවා ආනාපානෙත් එක්ක සාපේක්ෂව බලනකොට ආනාපානේ හොඳට භාවනා සිත් වෙලා tempat වේගෙන යනකොට නිරීක්ෂණය කළොත් මේ හැමේ දැනෙන ආනාපානේ ක්‍රමයෙන් ක්‍රමයෙන් මොළයේ මැදට යනවා සතිය වැඩෙනවා. ඒක අජත්ත බහිත්‍යා වෙනසක් හිටිනවා. ඒක තමයි උදරේ දැන පිම්බීම ඇකිලිම වෙලක නොදැනෙන තැනට. නොදැනෙනවා, ඒ කියන්නේ තියෙන තැනින් පිට තැනකට මාරු දිස්ලොජ්ජ. ඒක වෙනකොට මහසී සායඩෝ කියලා තියෙන පෙකණියක් කපු ඇටයත් අතරමැද ප්‍රදේශයේ හිත තියාගන්න. ඒ කියන්නේ මෙතන උදරය බඩ පිටල තියෙන වෙලාවේ නැබ ප්‍රදේශයේ තිබුණට භාවනා කරගෙන හොඳට සමාධිමත් වෙනකොට ඒක සෝලර් ප්ලෙක්සස් වලට කිට්ටු කරනවා. හදිසියේ මධ්‍යස්ථගත වෙනවා. හැම වෙලාවෙදීම අපේ අවධානය පටන් ගන්නකොට උපචා මේ අපි චර්ම ලෙවල් මට්ටමේ තියෙන හැමෙන් පටන් ගන්නවා. සමාජමත් වේගනයන්ට ඒක ඇතුළට ගන්න. මොලේ මැදට ගෙනියනවා. මෙතනින් පටන් ගන්න එක ආනපානේ මොලේ මැදට ගෙනියනවා. උදරේ හැකි උදරේ පිම්බීම හැකිලිම කඳ මැදට ගන්න. ඒක අපි කරන එකක් නෙමෙයි සමාජමත් වෙනකොට. ඒකට යෝගාවචරයට හැකියාවක් ඇති වෙනවා. මම දැන් කොතනද බලන්න ඕනේ? මොකද ආනපානේ පිම්බීම හැකිලිම තුනී වෙලා තැනත් මාරු වෙලා එතකොට නිකන් හිත වල්මත් නොවීම පිණිස මහසි ක්‍රමේදී කියනවා උදරයත් පපුවටත් අතර ප්‍රදේශයේ හිත තියාගන්න. ඒතකොට දැනිලා නෙමෙයි කරන්නේ. දැනෙන තැන ඉඳලා සාන්ත වෙගෙන ගිහිල්ලා. ඒත් කමක් නැහැ අපි තේ වෙලාවේදී හිතට ආසනයක් පනවන්න එපා. ආසනය පනවන්නේ ඒ පපුවටත් උදරයත් අතර ප්‍රදේශ. නැබත් අතර ප්‍රදේශ. ඉතින් වගේ මේ පටන් ගන්නකොට අපි හොඳට ඉර ඇඳලා කොටු කරලා පෙන්නුවාට භාවනාවේ හැම වෙලාවෙම විපරිණාමයට ලක් වෙනවා. තන විපරිණාමයට ලක් වෙනවා. ගොරෝසුකම විපරිණාමයට ලක් වෙනවා. සමහරට පිම්බීම හැකලින් බලනට ආනාපානෙපේ. ක්‍රමයෙන් මේකෙන් මේකට shift මේක බලනකොට මේකට යනවා. එතකොට කරන්න තියෙන්නේ හරි. දැන් අපි කිතුම ආනාපානෙ බලනකොට ඔන්න තන්පත් වේගෙන යනකොට දැන් පේනවා ඊට වැඩිය මේ උදරය හැකලින ලස්සනට සිද්ධ වෙනවා. ඒක හිතා ගන්නවා. දැන් මම භාවනා කරගෙන ඉන්නකොට කකුල වේදනාවක් ආවම මොකද කරන්නේ? කකුල වේදනාව ලොකු නම් කකුල වේදනාව බායි. දරා ගන්න පුළුවන් මට්ටමට આવුවොත් ආනාපානට එනවා. ඒ වගේ තමයි ආනාපානෙ ඉන්නකොට උදරේ හැප්පීම හැකිලෙන් පේනවනම් ඒක ගොරෝසු නම් ඒක දිහා බලන්න. ඒක තුනි වෙච්ච ගමන් ආයෙත් ආනාපානට යනවා. මොකද මගේ ප්‍රධාන මූල කර්මස්ථාන නැත්නම් හෙඩ් ඔෆිස් එකේ තියෙන මෙතන. පිම්බි මැකිලින් බල බල ඉන්නකොට ආනාපානෙ පේනවනම් ඒ පේන ගොරෝසු විලාදික බැලුවට මොකද හිත ගන්න පුළුවන් වෙලා නැවතත් ආයේ තමන් මූල කර්මස්ථානෙන්න පිම්බීම හැකිලිමට ගන්නවා. ඒක ඉතින් යෝගාවචරයෙන් ලෝකාවචරයට වෙනස් වෙනවා. ඒක වැරද්දක් නෙමෙයි. හිතේ ඇති මේක තමයි සරුවචනසට පෙන්වන්න විපරිණාම. එක තැනක එක විදිහට එක දිගට තියනවා කියලා හිතාන ගියාට එහෙම වෙන්නේ නැහැ. එහෙම නොවීම තමයි කෙරෙන්න ඕනේ. ඒක තමයි පෙන්වන්න ඕනේ. ඒක දෝෂයක්වත්. ඒ නිසා ලැජ්ජාට කාරණාවක්වත් අත්තරක් දක්වත් කෙලෙසයක්වත් මේක හරියටම ඇති දේ ඇති හැටියට සිද්ධ වෙලා වාර්තාගත කරගන්න පුළුවන් වෙච්ච දවස වෙනකොට භාවනාවේ 150 කියලා. විචි දේ මෙහෙමයි කියලා කියන්නේ නැත්නම් මොකද අපි හිතනවා නෑ නෑ පිම්බි මැක්ලීම බලන එකනට ආනාපානිත කියලා කිව්වොත් ගුරුරයා බණි වැරදි කියලා හිතයි කියලා කියන්නේ. ඒ නිසා මම ওই ගුරුමයන් ඉස්සලා ওই පේම්සිකසන් චාම්බෙච්චලා ආවිදී ඒ ශාන්ති කිව්වේ ඒකයි ගුරුවරයාට හරියට Tamand වෙන දේ ඇත්ති හැටියට වාර්තා කරන්න පුළුවන් නම් ගුරුලා කියන දේ තේරෙනවා. සාමාන්‍ය මේ කොමියුනිකේෂන් කියන එක. sannivedana වෙනවා නම් භාවනා ලෝකේ 50ක් වගේ. 50 කියලා කියන්නේ ක්‍රෙඩිට් පාස් එක. ලකුණු 50ක්. අපි මේ 33 ගන්නනේ නටන්නේ. ඒ නිසා මෙතන තියෙන භාවනාව කියලා මේ ඉඳගෙන ඉන්න එක නෙවෙයි. ඇති ඇති ඇතිදී ඇති හැටියට ප්‍රකාශ කිරීමේ ශක්තිය ආධුනිකයට හරිය වැදගත් ඒ නිසා කමඨාන් සුද්ධ කිරීම සහ සාකච්ඡාවේදී විතරයි මේ sannivedana වෙන්නේ. බණ අහනකොට වෙන්නේ. බණ අහනකොට එක්කෙනෙක් වක් කරනවා අනිත් එක්කෙනා ඉතින් කලිය අල්ලගෙන ඉන්න එක විතරනේ කරන්නේ. යනුදිනුවක් නැහැ. සාකච්ඡාවේදී වෙන සාකච්ඡා අපි අතුරු ප්‍රශ්න දාලා එහෙන් ගහලා මෙහෙන් ගහලා අපිට ඕනේ මතු කරගන්න. ඒ වගේම කමඨාන් සුද්ධ කරනකොට උනත් ඇති හැටිය කියනවයි කියන එක ඒක ලේසි වැඩක්. ඒ තරම්ම අපේ හිත මේ කමෙන්ටරිස් දෙනවා. වෙච්ච දේ හොඳ නරක දාගෙන ඇති ඇති කියා ගන්න බෑ. ඒක නිසා කාලයක් යනවා තමයි යාළුවෙක් කතා කරනට හරි බණක් අහනට හරි ගුරුවරයෙක් කමටහන් සුද්ධ කරනට හරි short to the point හරියට කාරණාවට කතා කරනවා කියන එක ඉතින් කියන්න තියෙන හරි sorry කියන එක තමයි කියන්න තියෙන ඔක්කොම නරිය බල්ලයි කතා තමයි කියන්නේ අවශ්‍ය දේ කතා කරන්නේ නැහැ ඔච්චර දිග කතා කරන්න දෙයක් නැහැ මේ අරමුණ භාවනා කරන මොනවද වැටෙන්නේ කියන එක මේ පැත්තේ ඉඳලා බලනකොට මට ලේසියෙන් කියන්න පුළුවන්. නමුත් අවුරුදු 8ක් මම තටමැව්වා ඔය වැඩේ. බුරුමේ ගිහලා තව මාස 8ක්ම බැනුම් ඇව්වා. අන්තිමට බැරිදෙන කිව්වා ඔබ PhD එකට හරි MSc කරන රිසර්ච් එකක් කරනවා. රිසර්ච් එක කරන වෙලාවේ උඹට තියෙන්නේ පුරා විද්‍යාව. ඉතින් කරනකොට මේ රුවන්වැලි සෑයට මෙච්චරක් උතුරින් පොළව හාරනකොට පිච්චිච්ච වලන් කට්ටක් හම්බුනායි කියලා හිතමු. උඹ ඔක වාර්තා කරනකොට කිව්වොත් එහෙම මට කල කෑල්ලක් හම්බුනායි කියලා වැරදිනේ ඒක. ඔබ දන්නේ කොහොමද කලයක්ද කියලා. පිච්චිච්ච වලන් කට්ටක් කියවනම් ඔබ සාර්ථකයි. ඔබට අයිතියක් නැහැ ධාම කියන්නේ ඒක කොයි ඔබ මේ වලන් කට්ටක් කිව්වොත් පෝච්චි කට්ටක් කිව්වොත් වලද කට්ටක් කිව්වොත් වැරදි. පිච්චිච්ච මැටි කෑල්ලක් කියපන්. උතුම් විදියට ලැජ්ජාටපත් කරමින් බැන්නා ඇති හැටි කියනවා. උඹට ඕන දේවක්වත් උඹට හිතපු දෙයක්වත් නෙවෙයි. ගුවන්විදුලි සෑයට මෙච්චරක් ඇදී මෙච්චරක් ගැඹුරේ පස් කනිනකොට මට පිච්චිච්ච වලන් කැලක් හම්පච්චි මැටි කැලක් හම්බුනා කිව්වොත් අර්ථ දැක්කේ වැරදක් නෑ. උඹට අයිතිය නෑ ඒක මැටි කැලයක් කියන්නේ. උඹට අයිතිය නෑ ඒක මුට්ටි කැලක් කියන්නේ. අපි දන්නේ නෑ. මුට්ටි කැලක් නැද්ද කියන දන්නේ. අන්න මේ විදිහට කින දේ ධාතු මනස්කාරය පැත්තෙන් හරියට වාර්තා කරනවා කියලා කියන්නේ තෑහෙන සම්මාදිට්‍යයක් අවශ්‍යයි. සෑහෙන පෙරදක්මක් වන සෑහෙන සත්‍ය මේ සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය අතර දැනීමක් අවශ්‍යයි. ඉතින් ඒක ගොඩක් කල් යනවා. හැබැයි එකක් මතක තියාගන්න මේක දන්නේ නැතිකම දුර්ලභමක්වත් මෝඩකමක්වත් කෙලෙසක්වත්. ඒකට විතර ප්‍රහර ගන්න යන්න එපා. ඒක මම භයානක වැඩක්. කවදාවත් අඩුපාඩුවක්. අපි උත්සාහ කරන්න ඕනේ මතිමතාන්තර වලට තැන දෙන්නේ නැතුව අත්දකපු දේ අත්දකපු විදිහට ඇත්ත ඇති හැටියෙන් ප්‍රකාශ කිරීමේ ශක්තිය එනකොට ඔය ගෙවල් වල දොරවල් තියෙන කේලම් මේ හිස්සචන කතා කිරීම පරිසවචන බොරු ඕනෙම නැහැ. ඒවා සේරම වෙන්නේ මේක මේ ඇති ඇති හැඩ කරන්න ගත්තා. ඒ නිසා කියන මේ අතිශෝක්තිය බොරුවගේ මල්ලි කිය. අපි කතා කරන හැම එකක්ම අතිශෝක්තිය. වෙච්ච දේ කියන්නේ නැහැ. ඒක නිකන් ඕ ආලවට්ටම් කරනවා. එතකොට වෙන්නේ අර බොරුවම නෙවෙයි හැබැයි බොරුවගේ මල්ලි වගේ එකක් වෙනවා. ඒක කමඨාන් සුද්ධ කිරීමේදී උගාක් අපි වෙච්ච දේ වෙච්ච හැටියට වාර්තා කරන්න ඉගෙන ගන්න. ඒ වගේම මේ නිගමන කරන්න යන්න. මේක හොඳයි මේක නරකයි මේක විය යුතු නොවිය යුතු නෑ වෙච්ච හැටියට වාර්තා කරන්න. මොකද දැන් අනබන්ව කියන්නේ අනේ නේද? විවිධයෙන් උගා කාලේ ඉස්සරහ ඔය එතකොට ඒ වගේ විවිධත්වයේ අඩුවීම Tamange හිත උනන්දු කරවීමට හේතු වෙන්නේ නැති කිරීමටද එහෙම නැත්නම් මොකක්ද කියන්නේ ඉස්සරහට ගිය වැඩක් විදිහට නැත්නම් තිබුණ එක හැලීලා ගිහිලා වැටුණා වගේ වැඩක් තියෙනවා ඒක විතරක් මට කියන්න දෙන්න එපා කියලා මම කියන්නේ ඉස්සර මෙතෙන් තුන මෙතෙන් දැන් වෙන්නේ කිව්වොත් ඉවරයි නෑ මම අවසලයි මම ගත්තේ මම දන්නවා අවසල ගත්තේ කියලා ඒක වැටිලාද නැగిලාද කවුද දන්නේ බුදුරජාණන්සේ සඳහන් කරේ අජ්ජත් බහිද්දා කියලා මේකේ තැම්මාරුවක් තියෙනවා. දුර ළඟ කියලා තැම්මාරුවක් තියෙනවා දෙකම සමානයි. ඈත තිබිච්ච එක ලඟ වෙලා පේනවා. ඒ අජ්ජත් බහිද්දා වෙනසක් වෙලා තියෙනවා මිසක් ඈත තියෙන එක හොඳයි ලඟ වීම නරකයි. ලඟ වීම හොඳයි ඈත වීම නරකයි කියලා කිසිම නිගමනයක් නැහැ නේ මේකේ. ඒ නිසා මේ විපරිණාමය ඒ තැන් මාරු වෙනවා ඒකත් හොඳයි මේකත් හොඳයි කියන හැඟීම බැලුවොත් ඒ අපිට ගන්න තියෙන්නේ වෙනසක් අපේ භාවනා කරන සිද්ධ වෙච්චාම ඒක අපේ උනන්දුව පිණිස හේතු වෙනවද? පශ්චාත්තාපය පිණිස හේතු වෙනවද? එහෙම නැත්නම් මේක අපේ හිත ඉදිරි යමනක් කියලා හිතනවද? පසු ගමනක් කියලා හිතනවද කියලා බැලුවොත් ඉදිරි ගමනක් කියලා හිතන එක කොහොමදත් හොඳයි ටිකට භාවනා කරන්න පුළුවන් ඒක. පසු ගමනක් කියලා හිතුවහම වෙන්නේ මොකද්ද? බැටරි බයි. ටයර් එකට පංචර් එකක් ගියාගේ ඇනවට. ඉතින් අපි හැම දෙෙම මේක වැරද්දක් කියලා හිතන නිසා තමයි මේ භාවනා ජීවිතේ කරන්නේ අඛණ්ඩව කරගෙන යන්න. ඒ මොකද අපි හැම වෙලාවෙම අර සමාධිය හරි මොකක් හරි එකක් තියාගෙන මේක තියෙනවා නම් හරි ඒක නැත්තම් නැහැ. මම සතියේ තියෙන්නේ දැන් ඉස්සලා මෙතන වෙන දැන් මෙතන වෙන ඉච්චලා. මණික උනත් එක විදියයි නෝන උනත් එක විදියයි මණික උනත් නෝන උනත් අපිට වදීමයි කියලා. ඉච්චලා. එතකොට අරක නම් අරක මේක නම් මේක ආයෙත් මෙතන ගියා කියලා හොඳකුත් නැහැ නරකකුත් නැහැ විපරිණාම. බල බල බල බල නැයි මං එන යනවා ඊගාවට ඉතිපත්‍රා තියෙන ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ දාවල් දාන දාන වේලාවෙන් පසු පළතුරු යුෂ පානීය කිරීම කැපද කරුණාකර පැහැදිලි කර දෙමින් ගෞරවී ඉතා සිටිමි මේක සඳහා බොහොම මේ ක්ලාසික උත්තර තියෙන්නේ අෂ්ටපාන කියලා මේවා තමයි ගිලම්පසට ගන්න අෂ්ටපාන වලට ගන්නේ චෝච මෝච අම්බ ජම්බ පාරුසක සාධික නමකි. ඒ කියන්නේ ඇටි කෙහෙල් කෙහෙල් මිඩියුස අම්බයුස මොනකද අටක් තියෙනවා ඒක කැපයි. පළතුරු යුෂ ගත්තට පල්ප් එක බෑ. දොඩම් ගත්තත් බිග් බෑ. මේකලා යුෂ ගන්න පුළුවන්. ඒ නිසා ෆිල්ටර් කරලා ගත්තට පස්සේ හරි. එතකොට පසු කාලීන අටුවා යුගයේදී මතු කරලා දීලා තියෙනවා මේ අත්ති මිටි මොලව ගත්ත තරම් ප්‍රමාණයට වැඩි ලොකු ඵලවල යුෂ ගන්නකයි. ඒක නිසා මධ්‍යස්ථ වශයෙන් කියන අඹේ තමයි ලොකු මේක ඊට උඩින් තියෙන පත්තක්ක ගෙඩි අන්නාසි ගෙඩි වැලවරක ගෙඩි මිරිකලා ගන්නව ගන්න එපයි කියලා මේ ටැම්බිලි යුෂ. ඒක ගන්නෑ. ඒකට හේතුව කියන්න මම දන්නේ මම මේ කියන්නේ පවතින සම්මුතිය. ඉන් මෙපිට පල්ලෙහා තියෙන පළතුරු කොයි එකක් වගේ මිරිකලා මැදලා තම්බන් නැතුව අවුවෙනත් කෙරුවට කමන්නේ තම්බන් නැතුව ඇත්තටම තම්බන් නැති කෙපෙන්නේ තියෙන අර විටමින් ටික නැස්ති වෙන තම්බපුවා. ඒ ජූස් එක පාවිච්චි කරලා තමයි. ඒවට කියන්නේ සම්මත ක්‍රමයේ හැටියට කියනට ගිලම්පස වශයෙන් ගන්නව අෂ්ටපාන තමයි. ඔක්කොම පළතුලිෂ තමයි. අපි පැයකට ආසන්න කාලයක් කරන් තියෙනවා අපිට තාම පැය භාගෙ විතර කල් තියෙනවා කාට හරි මත ප්‍රශ්න කාෂණ කියනනම් ඉදිරිපත් කරන්න. අපිට මම මේක හිතෙනවා ඒකෙන් කරන්නේ කොහොමද කියන්නේ ඊට ඉස්සෙල්ලා මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. එහෙම ඒ කයි අපහසුතා එනකොට හිත අරමුණේ තියනවා කියලා දෙහිතෙන්නේ නැත්නම් හිත මූල කර්මත්තානේ පිට ගියලා. අරමුණේ. මොකක්ද අරමුණ වශයෙන් කරන්නේ? ආනපාන. ඒක නිසා බල ඒකට ඒතරට ගන්න තියෙන්නේ මේ භාවනාවෙන් එන එකක්ද එහෙම නැත්නම් ඇත්තටම කයි රෝගයක් සතෙක් හරි ඉන්න එකක්ද කියලා දැන් අපි දන්නේ නැහැනේ. අත්දැකීම බොරු කරන්නත් බෑ. නමුත් භාවනාවෙත් මේ වගේ දේවල් එනවා. ඒ සඳහා ගුරුවරු දෙන පොඩි උපමානයක් කියන්නේ අරමුණේ නම් හිත තියෙන භාවනා එකක් වෙන්න පුළුවන්. නොවෙන්න පුළුවන්. භාවනාවේ එකක් නම් එක ලකුණයි කියන්නේ දරන්න පුළුවන්. එච්චර. ඒක නිසා භාවනා කරගෙන යනකොට මේක භාවනා ප්‍රතිඵලයක් විදිහට බාර ගන්න. මොකද හේතුව අරමුණ ඇතුලේ මේ තියෙන්නේ. එහෙමනම් හිතා ගන්නවා අපි මේ කාය ජීවිත නිර්පේක්ෂව යනකොට මේට වැඩි දුකකට එන්න උනත් භාවනා සමෘද්ධියක් නම් අපි ඒකට ඉඩ දෙන්න ඒ ඉඩ දෙන එක කැඩීමක් තමයි අර අතපය හොල්ලනකොට කියන්නේ. එනේ මේ චේතනා පහළ වෙනවා. දැන් අචේතනිකව අරමුණේ හිත පවතිනවා. පවතිනකොට මේ මම කියුවේ හැම වෙලාවෙම මේ හැමෙන් එන sannivedanaත් එක තමයි ඔය සම්මතන ඥානය යන්නේ. ඒ මෙතන දැනෙන එක මාරු වෙනවා ඇතුළට. මෙතන දැනෙන එක මෙහෙට මාරු වෙනවා. හැම බයිස්චර්මය නිකන් රබාන ඇදලා ගත්තා වගේ විශාල සංනිවේදන වගේක් දෙන්න පටන් ගන්නවා. ඒ සංනිවේදන පේන්නේ නිකන් වතුර ගලනවා වගේ නැත්නම් වතු කුඹියක් උඩට යනවා වගේ එහෙම නැත්නම් පිසු ගොඩක පිදුම් ගව්වට පස්සේ කහන්න ගන්න. ඒ මුළු ඇඟම කහන. එහෙම නැත්නම් මේ පොලිතින් බෑග් එකට වතුර පුරවහන් තඩිස් වෙන්නේ. මේ මුළු ඇඟම ඔක්කොම අතපය තඩිස් වෙනවා. නැත්නම් හිරි යනකොට වගේ හැමතැනම ඉදිකටු දුවන්න පටන් ගන්නවා. ඒක නිකන් මොකක් නැහැ කටු කොහල කොටක දැම්මා වගේ එනවා. ඉතින් එතකොට හිතෙන්නේ මේක භාවනාවට බාධායි. එහෙම නැත්නම් මම දැන් මොකද කරන්න ඕනේ මේක මෙනෙහි කරනවද ආනාපානෙ මෙනෙහි කරනවා කියන්නේ. ඉතින් ඒකදී මතක තියාගන්න ආනාපානෙ නම් ඉන්නේ මේක භාවනාවේ වැඩක් නම් කවදාකවත් දැරිය හැකි මට්ටම ඉක්මවන්නේ ඒ සාතික කරලා බලන්න. මට මේක දරා ගන්න පුළුවන් නම් ආනාපානෙ කියන්නේ කොහොමද? එතකොට ලොකු පාවාදීමක් කරන්න කැපකිරීමක් කරන්න මොනවද කැප කරන්නේ? කය සහ ජීවිතය. අපි මේක නතර කරන්නේ මොකටද මේ කයද සහ ජීවිතයට තියාසාව නිසානේ. ඉතින් අපෙන් අහන්න පුළුවන් අපිට දැන් භාවනා ප්‍රතිපදයක් ඕන කරන්නේ නැත්නම් මේ කය තැප කරගන්න. ඒතොර ලැජ්ජයි. එතකොට අනිත් එක කියනවා තමගේ ජීවිතයේ කය සුකුමාර ජීවිතයට කුමරු කුමරි සැපහැදපු එක්කනට මේකේ මැස්සෙක් වැහුවත් ඉතින් හරි බොහොම අමාරුයි. මොහොත සරුවත් යනසේ දුෂ්කර ක්‍රියාව කොට එක ළඟ තියාගන්නයි කියලා කියනවා. ඒකදී පේනවා මේ රජසේ පත් ඇරලා ගියේ මේ විද්‍යාචක බණ මේ පැත්තෙන් අත අත ගන්න මේ පැත්තලු අත ගන්න. ඒ තරමටම යනකම මේ කරගෙන යන එක අපි මොකද්ද කැප කරලා තියෙන්නේ? අපි මොනවද කැප කරන්න ලෑස්තිද? කියනකොට ලැජ්ජයි. නෑ ඒකටම තමයි මම කියන්නේ හිත ආකල්ප වෙනස් කරගන්න හදාගන්න. ශක්තිමත් කරගන්න මේක අරමුණ පෙනිපෙනී යනවනම් මේක භාවනාවේ ප්‍රතිඵලයක්. ඒ භාවනාවේ ප්‍රතිඵලයක් නම් මේක දැරිය හැකි. ඒක දී ඇති සාක්කියක්. ඒකද කියලා බලනකොට තියෙන මේක මොකක්ද මේ මේ මේ වගේ වැඩ කරන අර මේ නිල්ලඹ ඉන්න කාලේ මේ ගොතින් මහත්තයා කියන කතාව තමයි මේ ජනතා විමුක්ති පෙරමුණේ ළමයි ඒ අර ගල්කටස් යුද්ධයක් කරුවනේ ඒක තමයි. පළවෙනි ගල්කටස් විප්ලවය කියලා එකක්. තුවක්කු හදාගෙන අනම්මනම් කිරිටින් වල බෝම්බ හදාගෙන කරගෙන යන එකේ. ඉතින් මේ මිනිස්සු දවස් ගණන් හිටියා කැලේම සමාජය. එක මිනිහෙක්වත් මේ මුළු යුද්ධෙදිම මදුරෙක් කෑවා කියලා රිපෝට් කළා කියනවා. විප්ලවයේ සඳහා අම්මලායින් තාත්තලා හොරකම් කරලා පන්සල් වල මේ මේ පින්කට කඩාගෙන මිලි ඔක්කො එකක් කරා බලවිනි 79 වෙච්ච එක. කවදාකවත් මදුරෙක් කෑවත් කියන ඒ ජනතා විමුක්තිය සඳහා තමන්ගේ විමුක්තිය සඳහා කියලා මදුරෙක් කෑවා. යුද්ධය. භාවනා කරන්න පුළුවන් මధుරව කන්න බෑ. භාවනා කරන්න පුළුවන් කහන්න බෑ. භාවනා කරන්න පුළුවන් ඇඟ වෙනෙන්න බෑ. පුන්න අර ජනතා විමුක්තිය සඳහා සහ තමන්ගේ විමුක්තිය සඳහා තාතා කරන අයගේ වෙනස. මොන කරහද ඉතින් මధుරු ඉන්නව මధుරු කයි. කන්න නැත්තම් හොඳයි. ඒක වෙනම කතාවක් නෙවෙයි. මොනවද නැත කරන්නේ. ඒ නිසා එතකොට ලැජ්ජ කරවන්න ඕනේ උඹ මේ මහා දානපතියෙක් කියලා කියන මේ වගේ දෙයකට මේක දානෙ දෙන්න කැමති. අන්නේ විදිහට හිත හදාගත්තට පස්සේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ තර්ක ක්‍රමයක් හිතට එන්න පටන් අර ගන්නවා. ඒ විදිහට බලනකොට මුණ දීමේ ශක්තිය වැඩි වෙනවා. එකවර කරන්න එපා. ටික ටික ටික ටික කරගෙන කරගෙන යන්න එපා. ඒ ඉන්දියාවේදී කවුටිලි කියන මිනිසයා මේ පුරোহিතේ කියා රාජ්‍යයට රජයට අනුග්‍රහ කරනවා මේ අනුශාසනා කරනවා එයා බ්‍රාහ්මණ වංශික රජුරෝ ශාස්ත්‍රීය වංශික ඉතින් ඒ ඒ පුද්ගලයා බලවලු රාජ්‍ය પરම්පරාව ඉන්දියාවේ 47ත් 50 ගණක් අතර යනකම් රජුරෝ මැරලා තියෙන වහදීලා. ලංකාවෙත් ඔය දෙල්ලන් තමයි. ලංකාවේ 47ක් දකෝද පුතා මරලා තියෙන්නේ. හැම රජ කෙනෙක්ම මැරලා තියෙන පුතා මැරලා තියෙන නැත්නම් වහදීලා. ඔය රාජ්‍ය પરම්පරාව යන්නේ වහදෙන එකම තමයි. රාජභෝජනේ කියලා දෙන්නේ රාජ බහම තමයි. ඉතින් ඔය රාජ්‍ය ආරක්ෂාව කියලා රජුරන්ට වැඩ කරලා තියෙන මේ වහදෙන එක නතර කරන්න වෙන මොනවාක්වත් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ මිනිස්සු බැලුවොත් මොන ජාතික රොක්ක 150ට වැඩි ගිහිලා තියෙන වහදීලා ඉතින් රජුරන්ට අනුග්‍රහ කෙරුවලු අනුශාසනා කරාලු මේ පවුල කට්ටිය වහ කාලා මැරෙන්නේ නැති වෙන්න නම් මට අවසරයක් දෙන්න කියලා පුංචි ප්‍රමාණයක් වහවලට පුරුදු කරන්න. ඊට පස්සේ හැමදාම ආරක්ෂකමේ කෑවෙකට පස්සේ එයාව යන්නදල්ලා හැම රාජභෝජනෙට වහ ටිකක් දානවා. හැබැයි ඒක බෙදලා ගියාට පස්සේ දවසක් කිසිකක් වෙනවා වමන යනවා කරකිනවා හරිමේ කරනවා රජුරණ කියන්නේත් නෑ මොකක්ද ඉන්න රෝග ලක්ෂණ කියලා ඊට පස්සේ කැරලා ඊට පස්සේ ටික දවසකට පස්සේ පොඩ්ඩක් වැඩි කළා දානවා වැඩි කළා දාලා සාමාන්‍ය දෝෂයක් ආපුවාට මැරෙන්නේ නැති ලෙවල් එකට හැදුවට පස්සේ පහදිනේට මොකක්වත් නැහැ හැබැයි ඒ ඩෝස් එක පුරුදු කරපු නැති කරන්න දුන්නා නම් ගියා. ඒක කතා කරන්න බෑ. ඒ වගේ අපි මේ කරන්නේ දුක මරණ දුක දක්වා තියෙන දුක අපි පුතුමාකාර විදියට මේ හුලං වදින්න නැති වෙන්න කුපුරු ගහන්න නැති වෙන්න ගෙනියන්න හිතානින්නේ. ඒක ටික ටික මරනවා. ටික ටික ටික ටික දුක් දීලා අදාළ ප්‍රතිශක්තිය වඩන. වැඩුවට පස්සේ මේක කබර රහනවා වගේ. ඕන සෙල්ලමක් කරතයි මොනවත් නැහැ. ඊට පස්සේ කරන්නේ තියෙන්නේ ඊගාව දුක මට කවද්ද එන්නේ. ඊට වැඩි දුකක් මං කවද්ද විඳින්නේ කියලා යනකොට ජීවිතය කියන්නේ විශාල විවරයක්. මැස්සෙක්වත් අහන්නට උලන් වදින තැනකෝ තෙන්දෙන් දෙන්න දෙන්න පටලවා. පොඩි පරාසයක විතරයි අපිට ඉන්න පුළුවන්. පුළුවන් තරම් හිතන්න ඕනේ මේ සියල්ල අපි විඳින්න නම් මේට වැඩි වෙනකට වැඩි වෙට දුකකට මුහුණ දෙන්න හදන්න. එතකොට හිතර කියනවා භාවනාවෙන් මේක කරනවා. දෙන්නේ දැරිය හැකි එකක්. ඒ නිසා මේක දරන්න පුළුවන් නම් කර්පණය. අනිත් එක මූලික මූලික සතිය සමාධිය මූල කර්මස්ථානයේ ඉරියව්ව ශබ්ද හිරියර බාධිත නැති පරිශ්‍රමේ සියල්ලම හම්බුනාට පස්සේ තමයි යෝකේ. ඒකෙන් තේරෙනවා මේ භාවනාවෙන්ම එන ගුණයක් කියලා. ලෑස්ති වෙලා ගියොත් සතුට වෙන්න පුළුවන්. සතුට වෙන්න පුළුවන් දැන් නම් මොකක් හරි වේගන එනවයි කියලා. එහෙම නොවුනොත් හිතෙන්නේ මේක පැටලිල්ලක් කරදිල්ලක් කියලා. ඒක ඒ ස්වභාවය. ඉතින් ඔය කය ගැන හොම ඇහුවට ඇහැට රූප පේනෙකුත් තියෙනවා. කංග හත් ඇහෙනෙකුත් තියෙනවා. නාසයට දිවට හැම ඉඳුරංගෙම ඒ වගේ මොනවද විලෝපන වගේක් වෙන්නේ දරන්න පුළුවන් නම් ආයෙ කායින්වත් අහන දෙයක් නැහැ කාගෙන යන එකයි දෙන්නේ හැබැයි නිතරම මූල කර්මස්ථානයේ සරණ පතන මම ඉන්නේ මූල කර්මස්ථානයේ කියන විශ්වාසය ඇති කරගන්න. ඒකට හරි ස්වාධීන වෙන්න පටන් ගන්නවා. කවුරුත් නැති වුණාට කමඨාන් සුද්ධ කරන්න නැති වුණාට මට මේක කරන්න පුළුවන්. නැත්නම් හැමදාම කැස්සොත් මොකද වෙන්නේ? කුපුරු ගැහුවොත් මොකද වෙන්නේ? ඒක එක එකට එක එකට ප්‍රශ්න අහන්න පටන් අරගන්න කියන අරක හරි මේක ඊගාවේ මොකක්ද? නෙමෙයි තොගේටම එක තලකිල්ලමයි කියන්නේ දරන්න පුළුවන් නේ. මුලදී පුළුවන් අල්ලන්න පුළුවන් නම් කරන්න. ඒ කියන්නේ මේ සපටිසේ පාවිච්චි කරාට පස්සේ මේක හරි මෙලෙක් වෙනවා. ගාක් මෙලෙක් වුණාට පස්සේ සාමාන්‍ය වැල්ලකවත් යනවා. ඕනම කෙනෙකුට නිදිමරුවට පස්සේ දවසේ වැල්ල යනවා. නිදිමරුවට පස්සේ හරි අමාරු වෙන ඉඳ වෙනවා. නමුත් ඒක ටික දවසක් කරගෙන කරගෙන යනකොට හුරු වෙනවා. නමුත් දරා ගන්න බැරි මට්ටමට තියෙනවා අපි කායට අනුකම්පා කරා. අනුකම්පා කළේට පහසුකම් ටිකක් දෙනවා. පහසුකම් දුන්නට ව්‍යායාමෙ නොදී ඉන්න. දෙන්න දෙන්න දෙන්න දෙන්න දැඩි වෙන්න පටන් ඒ මේ සෝනහාමුදුරුව රාජ්‍ය සැප නපු කෙනෙක්. ඉතින් ඊට පස්සේ එක දවසයි බණහන්න එපා වෙනවා. ඉතින් බොහොම අමාරුවෙන් ගෙදරින් අවසර ඉල්ලගෙන පැවිදියි. පැවිදිලාට පස්සේ මේ ආමුදුරන්ට රක්මන බෑ. මොකද කකුලේ මයිල් ඇවිල්ලා. ඒ තරම් සිවුම් වෙලා මේ වගේ හැමක් තියෙන. ඉතින් බිම ඇවිදින්න බෑ. නමුත් ඒ ස්වාමීන් වහන්සේට ලැජ්ජයි කියන්නේ මම මෙච්චර කැප කරලා අවිල්ලවලා ආවා. සරෝජන්ස කියනවා සක්මන් කරන්න කියලා බෑ. පස්සේ ස්වාමීන් වහන්සේට හම්බෙච්ච වගේ ගොරෝසු සක්මනක් සක්මන් කරනකොට මේක පැයලේ. ඊට පස්සේ හිතා ගන්නවා ඒක කරන්න බෑ. දැන් ඉතින් දැන් ඕවා කරගෙන බෑ කියලා ඕක සක්මන් කරගෙන යනකොට ආරංචි වෙනවා සරුවචනාංශයට මෙයා දැඩි උත්සාහ කරන සක්මන් කරනවා හරස් මරන තනක් වගේලු සක්මන්. මොන තනම ලේටි. පස්සේ සරුවචනාංශය වාසේ වන්නකොට ඉතින් බොහොම මෙයාට කරන්න බෑ මේක. බොහොම අමාරුයි ඒකට වීර්ය පිළිබඳව එයාම්තොට තමයි සරුවචනාංශයේ ඒත දග්ගපාලින් ස්තුති කිරුවේ. යනකොට සක්මනේ ගණ්ඩ දෙයක් නැලේ ඒ තීදි සක්මන. මේ ਸਰවඥ ශාසනය අරගත්තට පස්සේ මේ ශාන්ති බොහොම ගෞරවයෙන් වාඩි වෙලා මොකද කියලා අහන ඊට පස්සේ කියනවා ਸਰවඥ මම ලොකු කැපකිරීමක් නාව ඊට පස්සේ මට මොන උපදේශයක් ඕනේ මම මොන දුක ආවත් මම මේක කරනවා කියලා බොහොම අභීත ප්‍රකාශ කරනවා ඊට පස්සේ කියනවා ගිහි කාලේ මේ මොන වගේ ජීවිතයක්ද ගත කරේ මම බොහොම සුකුමාර ජීවිතයක් ගත කරේ එතකොට මොනවද විනෝදාංශ කියලා ඒක කියනවා මම වයලින් එක තමයි මට හරිම ආසක් වයලින් එක ප්ලේ කරන එක තමයි දක්ෂද කියලා අහනවා ඔව් කියලා අහනවා. ඊට දක්නවා කොහොමද වයලින් එක සුසර කරන්නේ? ටියුන් කරන්නේ කොහොමද? ඒක ලහන සරචෝක වැඩි වුණ තද කෙරුවොත් ටියුන් එක ගන්න පුළුවන්. බෑ. වයර් කරනට බුරුල්ුනොත් එනවද ඒ ස්වර එනවද කියලා නෑ. නම් කොහොමද ගන්නේ? ඒක හරි ගාණක් තියනවා සරඥල් දෙක කාටවත් තේරෙන්නේ නෑ. හරි ගැසලා හරි ගැසලා ටියුන් කරා. ඊට පස්සේ කියනවා වීර්යයත් ඔය වගේම තමයි. ඕනකට වැඩි දැම්මොත් කටුක සද්දයක්. කොටඩි බුරුල් වුණොත් බොල් සද්දයක් එනවා ගානක් තියෙනවා. වීර්ය කරනකොටත් ගානකට කරන්ඩ සක්මණේ වීර්ය තමයි වැඩි කරන්න කියලා. අර ස්වාමීන් වහන්සේට උපදෙස් දෙනවා. ටික ටික ටික ටික කරලා මේ හැමහයි කරගන්න. ඒ නිසා ගොරෝසු වැල්ල අපි ඇත්තටම කරනවා නම් මං මේ මගේ කකුල පුදුමාකාර ගොරෝසු. කොහොම කරලා දන්නේ මොන જાති කෙරුවක්වත් ඒ පුදුම ගොරෝසුවක්. ඉතින් මම කෙරුවේ මේ මට හයිය මදි නිසා අඟල් තුන් කාලේ සක්ක ගෙනත් දාගත්තා. මෙටල්. අර අපේ සක්මනේ කියන පිටේපැති උපචාරය කියලා එකක් දැකලා තියෙනවා මම දන්නේ. මැද සක්මනේ වැලි එතනම දොළ තියෙනවා මට ඇදලා දාගත්තා. මං ඊට පස්සේ උපචාරය තියෙන මෙච්චරක් විතර බලලා වටේට යන මන්තයක් වගේ. ඒකට ගෙනත් දාගත්ත අඟල් තුන් කාලේ. දාලා සක්ම කරා. ඒ සෙල්ලම මං අර දක ප්‍රේමසිරි හාමුදුරුවෝ කරලා තියෙනවා. සක්මනේ. ඒක යනකොට කට්ටිය උඩින් යන්නේ. හැබැයි විනාඩි 5ක් කරන්න විනාඩි 5කට කරන්නත් බෑ. ඒක නිකන් මේ මොනවාද ඔක්සිජන් වැඩි වුණාට පස්සේ ඔළුව කරකවනවා වගේ කරකවනවා. විනාඩි 5 කරනකොට මොකක්වත් නැහැ පැයක් සක්මන් කරන්න ඕනේ වැඩි. ඊට පස්සේ අර දැන්නේ මේ ෆ්ලැට් කරපෙකේ සක්මන් කරත් ඉෆෙක්ට් එක. ඒ ගොරෝසුක මං කියන්නේ කොහොම හරි මේ හැම පොඩට වද දෙන්න එපා. නමුත් මොනම දේ හරි කරගෙන යනකොට එයාගේ දැරීමේ ශක්තිය එන්න එන්න එන්න වැඩි වෙනවා. ඒක නිසා ඒ බරගල් තියෙන තැන තියෙන එක සුද්ධ කරලා හරි ගසලා කරගන්න. හැබැයි කවදා හරි තෝත් පාගනවා කියන්නේ යන්නේ. අද නම් බෑ. හෙට දෙනවා මං කියන්නේ. කකුලේ මයිල්ල ඉලදී. ඒ තරමටම මේක නිකන් හුලං වටි වෙන්න පින්න පූල් වගේ තියන හදලා. දැන් ඉතින් අවුවට වැසර දානකොට අමාරු. එහෙනම් මං කියන්නේ යටියන්තර තියෙන එකේ කියලා එකක් මං කරන්නේ යටියන්තර තියෙන අර අම්මුම තිරිවන තිබ්බ ගමන් කැපෙන. තිබ්බ ගමන්ම කැපෙන. ඒ කියන්නේ ගලියලලා නැහැ. ගිනන්නේ ලෝක ගිනන්නේ යටියන්තර ගිනන්නේ තිරිවන. උඩුවේ ධම්ම ලෝක හමුතුරු ගියා. ගිල බොහොම ඕනකමක් තිබුණා සිරපුරන්තෝ යන්න ඕනේ කියලා කියන්නේ. මොනම තාලකින්වත් යන්න බෑ. මයිත් එක්ක යනවා මට තේරෙන පස්සට යවෙන්න කියලා. අනේ ධම්ම ජීවහඳුනේ මේක නම් බෑ. මම්ම සල්ලි දෙන්නම් කිව්වා තුනී වෙලි කෙනක් දාන්න. මොකද ප්‍රශ්නේ කියලා. ඒ ඇත්තටම ඒක අර අර මේක නෙමෙයි අර world organization එකේ පාරවල් වලට දාන රතුපස තියෙන. ඒක තියෙන හරීම sharp එක. ඒ නිසා මේ මේක වෙලා තියෙන අර තාම අතුගාලා පදන් වෙලා නැහැ. අහුලන්න ඕන අතින් අහුලන්න ඕන. අවුල අවුලේ බරකල් ටික අයින් කරලා අපි දැසගෙන යන එකයි තියෙන්නේ. මේක ඇත්තට අර මාවර දාලා සක්මන් හරීමේ කෙරුවෙත් නෑ මොකද එතකොට සීමාකාර වෙනවා මේක ඔය යන්න ඇරලා තියෙන මේ අලුත්ම ගෙනාපු වැලි දාලා තියෙනවා. ඒ නිසා ඒ ටික ටික ටික ටික පුරුදු කරලා ගන්න. ඔළුවෙන් හිටවලත් යවන්න ඕනේ. කකුලෙන් හිටවල. පුළුවන්. ඒ කියන්නේ ඒක අර ඉස්සෙල්ලා අපි කිරුවේ රේකෙන් පුළුවන් තරම් අත ගෑවා. අත ගන්න ලොකු ලොකු ගාලා අයින් වුණා. නමුත් ඊට පස්සේ අර මේ බත්තල හාල්ලා උලනවා වී හාල් වල වී අහුලනවා වගේ වැලියේ මේ වැලිය වීයට අහුලනවා වගේ අහුලන්නේ. අවුල තමයි ආද දිහුගා තුනී වෙලත් හොඳයි. ඒ මෙල්බන් කරලා මම එකක් හරි ගැස්සුවා. ඒ වැලි ග්‍රේඩ් කරලා විකුණන්නේ. අපි නම්බර් එකක් දීලා තියෙන හුගා තුනී වැලි. වතුර වැඩි තියම කේක් එක. එතකොට හරි නෑ ඊට පස්සේ එක ගාණක් තියෙනවා. මේ තියෙන වැලි මේක හරි හොඳයි. තමන්ට අර ගොරෝසු වැඩි ඇති භාවනා කරන්නේ ඒක එකට කතා කරමු. කලට පාන්දර භාවනාව කරන්න පස්සේ ඕලෙකේ අධ්‍යය අනුඩෝ වගේ තියන සංකස පාන්දර අපේ කලට පහළ පාවිච්චි කරන ඒ සබ්දේ මේ මේ යන සම්මුද දෙවියන් තරම් වේදනාවක් එක්ක තමයි ඒක මේ අරට යන්නේ සංසිතින් ඒක මේ ඇරෙනවා හෙනවා කියලා කියනවා. ගත්තත් සබ්ජෙක්ට් සබ්ජෙක්ට් කියලා ගත්තත් ඒක ළඟ කරන්න බෑ. අසසමුස මේ භාවනා පටන් ගන්න ගත්ත පස්සේ දෙන්න මේ ස්පර්ශයේ තිබ්බ වේදනාව තිබුණා. මේ සිත දෙන්න ගියා. ඉතින්ම මට ඒක ඉතින් හොඳ ආලෝකයකින් තේරුණා මේ අනේ කවුරුහරි ලක්ෂණයකට ඒකේ වේදනාවක් දුන්නා, ස්පර්ශයක් දුන්නා. ඒකම නැති ගිය ස්වභාවය තමයි එක්කත්තේ. සංකේතී සංයෝජන ධර්මයක් එකට එකතු කරලා මොකද සංයෝජන ධර්මයක් කියලා අදහස් කරන්නේ? මොකද්ද මොකද්ද ඒ අදහස් කරන්නේ මොන සංයෝජනේ ආවයි කියලාද හිතන්නේ? ඇයි එමන සංයෝජන කියනත් එක ප්‍රශ්න නගනවා. සත්‍යයන් සූත්‍රයේ සංයෝජන ගන්නවා. ඒ කියන්නේ සතිපට්ඨාන ටික මම සංයෝජන විකුණලා කියලා හිතුවා. නෑ ඒ කියන්නේ මොකක් හරි Tamanට අදාළකමක් ඇති අය සංයෝජන කියන පදේ පාවිච්චි කරන්නේ ඉතින් කියලා ඒකයි. අදහා සම සම්බන්ධ නෑ මොනක්වත් නෑ අර මේ ප්‍රශ්නේම තමයි. ඇඟේ කහන්න පටන් අරගත්තොත් ඒක වැරදි කියලා හිතුවොත් දරන්න බෑ. ඔක ඔය සද්දය අහන්න ඕනම වෙලාවක තියෙනවා. උදේ 8 නමාන්ලා 5 කාලේ වෙනකන් නෙවෙයි කනේ තියෙන සද්දයක්. අනිකු සද්ද නැති වෙනකොට ඕක නිකන් ජෙට් සවුන්ඩ් එකක් වගේ මේ මේ සර්වචනාංශිකේ එක සූත්‍රයක සඳහන් කරලා තියෙනවා කිපිල්ලක සද්දෙක මොකද්ද කියලා කියන්නේ. කැලේ ඉන්නකොට පලාගිරා සද්දයක් ඇහෙනවා නිතරම. ගාන සද්දකින්ද අපි හිතන්නේ ඇත්තටම ඒ පලාගිරවත් ඒ වගේ එක දිගට අඬනවා. ඒක තැනකදී සරුවචන ඥානවා සිවුරංග සෙනක කැලේකට ගිහිල්ලා කඳවුරක් බඳිනවා. කඳවුරක් බැඳපුවම ඒක හරකුත් අස්සියොත් කෑ ගහනවා මේ ඔල්ලොර සංහඬ නගනවා බෙර ගහනවා අද අලිය කුංජනාද කරනවා. එතකොට අර කිපිලිකා සද්දේ නැතු යනවා කැලේ. කැලේ ගෝසාවක් බාටපත්. ඊට පස්සේ යුද්ධිවලලා මේගොල්ලෝ ගියාට පස්සේ ආයසරයක් අර කිපිලිකා සද්දේ ආයෙත් කෙලේ රජ කරනවා. ඒ කියන්නේ ඒක තමයි පදනම. ඒ පදනම තමයි අලි සද්ද, හරක් සද්ද, සද්දේ ඉන්නේ. ඒ නිසා අපි යම් වෙලාවක සද්ද ගෝසාව තියේදී මේ සතා අලියා කුච්චන. මේ අත්‍යාගේ හේසාරවේ. මේ බෙර සද්ද කියලා ඒව ගණන් ගන්න තු හිතුවොත් ඕනම වෙලාවක අර සද්ද යට තියෙනවා. ඒකට කියන්නේ sound of silence කියලා කියනවා. කන් අඩියේ සද්ද කියලා කියනවා. නිස්සද්දතාවයේ හඬ කියලා. මේක එනකොට පුදුමාකාර පාළුවක් දැනෙනවා අපිට මං කොන් වුණා කියලා. ඒක නිසා මේක දරන්න බෑ. ඔය ඇඳට ගිහිල්ලා ලෙඩ වෙලා බෙඩ් රෙස් කරන්න කියලා දොස්තරලා කිව්වට ලෙඩා මැරෙන්නේ ඕකේ. පාළු වුණාට පස්සේ මං සල්ලිඩ වැඩි වෙනවා. අයින් කාටත් එන්න දෙන්නේ නැහැ මොනවාක්වත් නැහැ. ගෙදරවල මොනවාක්වත් දැන්නේ පොඩි එකා එන් කෑ ගන්න බල්ලෙක් එන් කෑ ගන්න අනම්මන මිනිහට තියෙන මාත් එක්ක කවුරුත් ඉන්නවයි. කැලේ තනි වුණාට පස්සේ ඕකේ. එහෙම වැටෙන කඳුලට යනකොට මිනිස්සු හරි බයයි යන්නේ මොකද ওই සද්දේ තද මුහුදු මැදට යනකොට එන කාන්තාරය යනකොට එන එතකොට මේක පේන්නේ තනි වීමේ ලකුණ භාවනා කරනකොටත් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානෙ අනිත්‍ය ප්‍රතිබද්ධ වෙනකොට ඕක එනවා එනකොට බයයි කොන් වුණා තනි වුණා රැහෙන් අයින් කෙරුවා මම නිකමෙක් බවට පත් වුණා කියලා ඉතින් අර කන පීති ගන්න බලනකොට හොඳට වීකේ බැලුවොත් දැනටත් තියෙනවා ඈ ඔය ඉතින් අපි අඬ ගන්න ගියා කන්ද උඩට මේ නිල්ලබේ උඩ තියෙනවා මේ අතහැරලා දාපු ගාවක්. යුනිවර්සිටිස් වල ගොඩාක් එක ડોක්ටර් කෙනෙක් ගිහින් ඊට පස්සේ කතා කරලා ඉවරලා කිව්වා එයා ඒකේ ඔයගේ වැඩ තමයි කරන්නේ. කීල වාඩි වෙන්න එක ඔක්කොම. මේ වාඩි වෙනකොට සාරා බාර සාරා බාර ජාර බාර ගල්කින් වාඩි වෙන සම්බේ. ඊට පස්සේ ඉඳගෙන කිව්වා අපි නිස්සද්දව එහෙම වාඩි වෙලා ඉමු. ඉන්න ගම එමීට ඇත්තක වහගන්න කිව්වා. ඇත්තක වහගෙන සද්ද වලට අරුම් කන්නකො. එයා ඊට පස්සේ ගයිඩ් කරා. ලයිට් කළේ ඕන දැන් අපිට අර කුරුල්ලගේ සද්දය එනවා අපි ඒ සද්දය අහලා අපි ඒ සද්දය ගණන් ගන්න නැතුව ඊට යට තියෙන සද්දය අහමු ආයි සද්දය අර උහුලකට මේ තනකොළ ඇතිල් වෙනවා ඒ සද්දය ආ ඒක අතාරින් ඊට පස්සේ යනකොට එතන යන දොලේ සිල් සිල් ගාලා යාන්තම් වතුර වෙන සද්දයක් වෙනවා ඒකත් අහන්න ඔක්කොම ඒකත් අතාරින් කියන්නේ කියන්නේ කියන්නේ ගියාට පස්සේ ඕන්න අර සද්දෙට එනවා මේ ඔක්කොම සද්ද තියේදී එකක් එකක් එහෙගිලි පොත්ත ගලවන්න ගිහ ගලවන්න ගලවන්න යනකොට ඉතින් ආවට පස්සේ බලනකොට අපි මේ 1000ක් විතර මෙතන ඉහිලට හැම එකම තනි වෙලා පාළු වෙනවා. ඉතින් ඒක නිකන් ලොකු අත්දැකීමක් වගේ. ඊට පස්සේ අපි දැන් හිමීට අර අන්තිමට හැච්ච සතු වතුර සද්දයකට එකතු කරගන්නවා. ආ එකතු කරනකොට ඔන්න ටිකක් ඇඟට ලේ වුණා. ඊට පස්සේ ටිකෙන් ටික තනකොළ වදින සද්දේ, කුරුල්ලු සද්දේ, එකිනෙකා කතා කරන සද්දේ ආවට පස්සේ දැන් ඇස්ත කරින්න කිව්වම ආයෙත් ගෙදර ගියා. ඊට පස්සේ හැම වෙලාවෙදිම සද්ද තිබුණට නා වෙන්න පුළුවන් ගතියක් අපිට තියෙනවා. පුහුණු කරපු මනසට. ඒක වෙන පැත්තක් තියෙනවා. මම කියන්නේ කවුද කරන්නේ කියලා පවුලත් එක තරහ වෙච්චාම කන් ඇහෙන්නේ නැති වෙනවා. ඇහෙන්නේම නැහැ. ඊට පස්සේ hearing aids දාන. අමුකෙන් ඇහෙන්නේ නැහැ කියලා. ඇත්තටම ඇහෙන්නේ නැති පවුලේ සද්ද විතරයි. ඒක එපා වෙලා ඉන්න. ඊට පස්සේ ඔක්කොම ඇහෙන්නේ නැතු යනවා. hina වෙන්න ඔය මැනික් තනි කරම ඔය කාට හරි හින් ගන්න. ඒක වටින්නේ ඒක වටින්නේ ඒ ඇහෙන්නේ නැතු යන්නේ මොකද ඊට පස්සේ ඒක ලෙඩක් වෙනවා. ඇත්තටම වෙන්නේ මේ මේ ඒ අම්මන්ඩිගේ සද්දෙට විතරයි එපා වෙන්නේ ඉස්සෙල්ලා වාසයන්ට එපා. වයසට යන හුඟ දෙනකොට වෙන්නේ ඕක. කන් ඇහෙන්නේ නැති එකම නෙවෙයි. අහන්න ඕනේ නෑ ওই කතාවට. එතකොට ඒක ෂට් ඔෆ් කරනවා ඊට පස්සේ ඔක්කොම යනවා. ඒ වගේම එකක් තමයි තියෙන්නේ සද්දේ. ඒක ඇත්තටම ওই මාකෝපෝලද කොහෙද මේ මුහුදු ගමන් යනකොට මුහුදේදී ඇහිලා රෙකෝඩ් කරපු එකක් තියෙනවා. රිපෝට් කරපු එකක් තියෙනවා. ආයේ ඔය නෝවාද මොකද්ද මේ මේ බයිබලේ තියෙන්නේ මොකද්ද නෝවාගේ ආක් එක? ඒ ට්‍රිප් එකේදීත් එක තැනකදී කියනවා මේ මොහොත යනකොට ඒ නිස්සද්දතාවය හඳ ඇහුණයි කියලා කිට්ටුවෙන් යන එකක්. මොහොත යාත්‍රා කරන අතර හරි ප්‍රසිද්ධයි. කන්තර් වල යන අයට කැලේ ඉන්න අයට කියන. ඒ නිසා හොඳට බලන්න අර අරකම තමයි ඇඟ පුපුරු ගන්න එක එනවා මේක වැරදි කියලා හිතනෝ සැක හිතනොත් මාළුවා කැත්ත උඩ තියන කපනවා වගේ වේදනා. මේක භාවනාවේම ප්‍රතිඵලයක්. මේ ඉන්ද්‍රිය ප්‍රතිපද භාවයේ ඉඳලා හිත ඉන්ද්‍රිය ප්‍රතිපදකින් ප්ලග් එකකින් ගලවන වෙලාව. ඒ ගලවනට ඇතුලෙන් සද්ද පිට කරනවා. පිටින් එන එක නෙවෙයි. ඒක බලනකොට මේක දිනුවක් කියලා හිතලා ගත්තොත් එහෙම පේනවා. ඕන කෙනෙක් Tamanට බයිනකොට ওই සද්දට හිත දාගෙන හිටපුවා ඕන දෙයක් කියපන්. මගේ හිත මේකේ තියෙන. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ සමහරලාට සද්ද තියෙනවා වගේ. ඒ කියන්නේ වේව්ස් යනවා. ඒතකොට කියනවා මට කර්ණිමිත්ත සූත්‍රය වුණා, මට රත්න සූත්‍රය වුණා කියලා හිතේ තියෙන එකක් දාත හැකියකට. හැබැයි ඔක නිතරම ඇහි තියෙනවා ඇත් දෙක වාගත්තට පස්සේ එළියක්. ඉතින් අපි ඔක භාවනා එළි කියලා පටලවනවා. කන්නේ ශබ්ද නැති වෙනකොට කනේ තියෙනවා ශබ්දයක්. ඒක ඉතින් ඒ කනේ හැටි. ඊගාට කටේ කියනවා කෙල රහ කියලා එකක්. වෙන රහ නැති වෙනකොට ඕකේ නෑ. නහය කුණු වෙලා නහය ගඳක් තියෙනවා. ඒක අපිට තේරෙන්නේ හිම්බිරිත හැදිදාසෙ. නැත්තම් අපිට නහය තේරෙන්නේ නෑ. මේ ඇඟේ ඇඟේ වෙනම ගඳක් තියෙනවා. ඒ වගේම ඉන්න බවට ඇස් දෙක වහගත්තාම පැවැත්ම කියන එකක් තියෙනවා. භවය කියලා එකක්. වෙන කිසි දෙයක් නැති වෙන අපි එතෙන් තමයි යන්නේ. මම මැරිලා නෑ මට නිින්ද ගිල්ල නෑ මට ක්ලාන්ත වෙලා නෑ මම ඉන්නවා තේරෙන්නේ. මගේ හැම එකකම බාහිර තියෙන දේවල් වලින් කරදර නැති උන්ට එයා gedere එනවා. හැබැයි ඒක පේන්නේ පාළු වෙලා තනි වෙලා කොන් වෙච්ච ගතිය. ඒ නිසා අපි කවදාකවත් ඒකට කැමති නෑ. මොකද අපි හිතන්නේ එතකොට මට ආශ්‍රය කරන්න කෙනෙක් නෑ. මං කෙනෙක් ගණන් ගන්නෑ. මම තනි වෙලා මම කොටු වෙලා කියලා. මේකට කියනවා sphere of freedom කියලා. අපි විමුක්තියට යනකොට ওই ලකුණු එනවා. හැබැයි අපි හිතනවා මේක මහා මේ කාලකන්නිකමක්. වැරද්දක් විදියට. ඉතින් ඒක නිසා කල්යාණ මිත්‍රෙක්ම කියලා දෙන්න ඕන ඕක වැරද්දක් නෙවෙයි. කාම ලෝකයේ කාම ගුණයන් එක්ක බලනකොට නම් වැරද්දක් වගේ පේනකොට බුද්ධ ආදී උත්තරමයන් ආසලා ඕක දිගේ තමයි නිවෙන්න ගියේ. නිසද්දතාවය ආණ්ඩ දිගේ ආලෝකයේ පිටින් එන ආලෝක නෙවෙයි ඇහෙන් ඇති වෙන ආලෝකේ මේ ඉඳගෙන ඉන්නකොට මාත් එක්ක මම ඉන්නකොට එන ඒ දැනෙන ගතිය ඒක සාමාන්‍ය කාලකන්ණි ලක්ෂණ. ඒ කියන්නේ පාළු ගතිය. ඉතින් වයසට යනකොට ලෙඩ වෙනකොට මරණ කිට්ටුවට උග්‍ර වෙනවා. ඒ කියන්නේ කවුරක්වත් ගණන් ගන්නෑ. මොකද භාවනා කරන එක නා ඒක අත්දැකලා තිබ්බනම් කවුරුත් ගණන් ගත්තේ නැතුණාට මම පුරුදු කරලා මෙයා තියෙන්නේ මාත් සතියත් එක්ක ඉන්නම් කියලා එයා ඒක බාධාවට ගන්නෑ. ඒ නිසා මම දන්නේ මම ඕනකට වැඩි මේ සත්‍යයක් ඇත්තටම ඇවිල්ලා ඒක වැරදියටම වර්තකතේ දෙනවද කියලා හොඳට අහලා බලන්න. මම ඉස්ලාම ඉස්ලාම නේ ඒක සැරයක් ගිය වෙලාවේදී ඒක ජර්මන් මාත් එක්ක හිටියා පැවිදි වෙලා ඉච්ච ගම ඕක තමයි ස්පෙෂලායිසේෂන්. සවුන්ඩ් ඔෆ් සයිලන්ස්. හැමදාම ගිහිල්ලා බලනවා ඒ සද්ද කොතනද වැඩියෙන් ඇහින්නේ කියලා. ඉතින් ඒක නෙවෙයි. හද්ද වැඩි වෙනවා කියන එක නෙවෙයි. වැඩියෙන් සමාධිගත වෙන තැනට ගියාම වෙන්නේ සද්ද වැඩි වෙනවා. ඒක ඇහෙන මේ ජෙට් එක සද්දයක අනේ වගේ සද්දයක් තියෙනවා. සමහර වෙලාවට ඒක අඬකට මේ කතා කරන සද්දයකට වගේ කිට්ටු කරලා ඇහෙනවා. මනස්තුව මාසිකාලතුමා පිළිතර පිටින්නේ ඉන්න පොරක්. ඒ අතරමැද ප්‍රදේශය. මම හිත මැද තබා ගන්න කියන එක නෙමෙයි අපි පටන් ගන්නකොට ඉඹීම හැකිලිම නම් බලන්නේ එතන කොතනද කියලා ප්‍රශ්නයක් නැහැ නේ එතන තනත් එක්කනේ වැටෙන්නේ. මේ වැටහිලා ඉඹීම හැකිලිම හිත හිටිනකොට ඒ ඩිස්ලොජ් වෙනවා. කොතනද දන්නේ තේරෙන්නේ නැතුව යන ඉඹීම හැකිලිම අතර වෙනස නැති වෙනවා. දැනිච්ච තන සහ දැනිච්ච දැනීම අඩු වෙනවා. අඩු වුණාට පස්සේ දැන් මේක ආනා පිම්බීම හැකිනු කියලා බලන්නේ ප්‍රත්‍යක්ෂයක්ද නැද්ද කියලා හොයන්න බැරි වෙනවා. හිත හිතලුවක්ද නැත්නම් ඇත්තම එකක්ද කියලා. එතකොට හිත නන්නත්තර වෙන්නේ නැති වෙන්න හිතර කියනවා තියරිටිකල් තැනක් පෙළගෙන ඔබ මෙතෙట్లా හිටපන්. ඒ තැන කියනවා නෙප්පකනියත් සෝලර් ප්ලෙක්සස් අතර ප්‍රදේශයේ ඒතන චිත්ත රූපේ මේ කතා කරන්නේ. ඇහැ බලලා බලන එක නෙවෙයි එතන හිත තියාගෙන ඉන්නේ. ඒක මැදට එනවා. මැදට එන එක තමයි වෙන්නේ. අපි දැන් නාසිකාග්‍රේ කියලා ගත්තට දැනීම තිබුණාට හොඳට සමාධිය විතර බලනකොට මුලින් මැදට වගේ shift වෙනවා එන්නේ එන්නේ. ඒක මේ සමාධි වෙනකොට වෙන වැඩක්. පිම්බි මැකිලිමෙත් මේ උදරේ සම්බන්ධ කරන මේ ඇඳුමේ ගෑවෙනකොට දැනෙන පිම්බි මැකිනගේ භෞතික දෙයක් අල්ලගෙන පටන් අරගන්න. පස්සේ ඒක සමාධි වේගෙන එනකොට ඇතුළට වෙනවා. සබ්ද සෙන්ට්‍රලයිස් වෙනවා. අද කියන එක නාඩියකට හේතු වෙනවා. එතකොට අපිට පේන්නේ අර පිට ගෑවෙනින් බබගේ ප්‍රායෝගිකව පේන්නෙම නැහැ. පිම්බි මැකිලිම අතර වෙනසක් නැහැ. හැබැයි දන්නවා හිත පිට ගිල්ලත් නැහැ කියලා. එතකොට හිත නිකන් මඩේ හිටපු ඉන්න වගේ හිටින්නේ නැහැ. හිතට ඇන්කර් එක ගන්න තැනක් නෑ. ඒකට ඇන්කර් එක සජෙස්ට් කරලා දාන්න කියනවා. උදර බපුවටයත් පෙකින් වෙලත් අතර ප්‍රදේශේ මේ මෙතන ඔයා ඉන්න මං එනකන් ඉන්න කියලා කියනවා වගේ ඒක නිකන් මැදි මැද හතරක නතර කරගෙන මේක නිකන් මේ මේ නාබිනාඩිය කියලා මේකට කියන්නේ. නාබිනාඩිය කියලා කියන්නේ ලංකාවේ සිටියමේ කුරුණෑගල වගේ හැම රෝඩ් එකක්ම ඉලෙතෙන්ද කනෙක් වෙනවා. කුරුණෑගල උගව මැදස්ථානය වගේ තමයි මේ මුළු එකේම පෙකෙන වෙලින් අපි පොඩි කාලේ අම්මට සම්බන්ධ වෙන්නේ මෙතන ඉන්නේ. ඒ පෙකෙන් දැන් වයසට යනකොට යනකොට ඒක කැපිලා යනවා. ඒ කැපිලා ගිහලා අනිත් අන්තවාසර්ගික ග්‍රන්ථ වලට හේතු වෙනවා මේ රුධිර පද්ධතිය කියන්නේ. චක්‍ර 6ට. නමුත් නාභි නාඩිය අතහරින්නේ නැහැ. නාභි නාඩියට පටන් ගන්නකොට තියෙන එක සම්බන්ධතාවය. ඒ නිසා ඒකත් එක මොලේ මැද සෙන්ටර් එක වගේ කයේ එක මැද සෙන්ටර් එකක්. ඒ උදර භාවනාදී පිම්බීම හැකිලිමේදී ඒකට තමයි සාමාන්‍යයෙන් ඇටෙන්ෂන් එක දෙන්නේ. එනවනම් ගොරෝසු ෆිසිකලි ආය පිම්බීම හැකිරීම අනිවාර්යයෙන් මේක යනවා. ඒක ප්‍රත්‍යක්ෂයි. නමුත් කොහෙද ඉන්නේ මොකද කරන්න ඕනේ කියලා හිත ඇවිල්ලි වෙලා. ඉන්ද්‍රදනක් නැහැ කියලා චෝදනා කරොත් කියනවා මෙන්න දැන්. ආ මෙතන එනකන් ඉන්නේ නැහැ. උපමාවක් විදිහට කියනවනම් පෙන් ෆ්‍රෙන්ඩ් කෙනෙකුට කියනවා මට ඔය හම්බෙන්න ඕන අවල් තැන්න එන්නේ කියලා. එතකොට ඌට කියනවා උඹ කහ පාට ඇඳුමක් අඳගෙන රතු පාට තොප්පියක් දානවා. මමත් එන්න නිල් පාට සූට් එකක් අඳගෙන අහවල් තැනට එන්නේ කියලා. ඉතින් අපි ඒ තැනට වෙලා බලාගෙන ඉන්නවා හරියත් ඇවිල්ලා මාගේ පාටෙන් අඳුර ගන්නවා මාත් යාව පාටෙන් ගන්නවා එතකම් අපි අඳුරන්නේ නැහැ. අනිත් වගේ නිකන් අපොයින්ට් කරපු තැනක අටුවාචාර්ය වහන්සේ සඳහන් කරන්නේ ගෝපල්ලා තනකොළ කපපු ඉඩමක නිදල්ල යන හරක් රැණ ගිහිල්ලා අතහැරියට පස්සේ ගැට ගහලා නෙමෙයි කියන්නේ. සමහරක් නියරියල කරනවා සමහරු අනාථට යනවා. ලන්දට යනවා. ඉතින් ඌ දන්නවා හැන්ද වෙනකොට දැන් මේ වෙලාව වෙනකොට කොයි හරකා කොහෙ ඉන්නවද දන්නේ. ඒ නිසා යා හොයන්න යන්නෙත් නෑ වැඩකුත්. නමුත් දන්නවා ගොම්මන වෙනකොට වතුරකට ගාවට එනවා. හැම හරකම වතුර හැන්දන්න. එයා ඉතින් හරක් එන්නේ ඉස්සෙල්ලා වතුරකට ගාවට ගිහලා ඉන්නවා. ඉන්නකොට අර ලන්දෙන් කයි මේ ලන්දෙන් කයි ඔක්කොම ඇවිල්ලා වතුර ආවට පස්සේ උගණන් කරන ඔක්කොම ටික ඉන්නවාද කියලා ඒකල කාලයට ගෙනියනවා. උපමාව තමයි යා වතුරකට ගාවට යනට එක හරකෙක්වත් නෑ. හැබැයි අපේක්ෂාවෙන් ඉතින්ටලා ඉන්නවා. අනිත් වගේ තමයි මේ වෙලාවේ උදරේ හැපිමේ හැකිලේ පේන්නේ හිතර කියන බොතෙන්ලා හිටපන් තාචිට කිව්වා එනෝතෙන් එතකොට හම්බ වෙන්නේ අනිත් වගේ නාසිකාග්‍රය පෙනුනේ නැතුණාට එතන හිත තියන්න පිම්බි මැකිලිම පේන්නේ නැතුණාට හිත සැක කරනවා සැක නැත්තම් මොකක් කරන්නේ මෙතන නතරලා ඉන්නේ කියන්නේ තාචිටකින් අයිතිකාරයයි නැත්තම් ඒ අමුත්තයි හම්බ වෙන්නේ හොඳයි අපි පැය එකමාර විතර කාලයක් අරගෙන කියනවා කාලසටහන ගැන මතක් කරගන්න අපි තුන වෙනකන් ටෙවි වේගයක් කරන තුනේ ඉඳලා හතර වෙනකන් සක්මන් කරනවා හතරට නැවත රැස් වෙනවා මෙතන අපි පරියක්කය සඳහා පහ වෙනකන් ඊට පස්සේ පහේ ඉඳලා හය වෙනකන් සක්මන හයට එකතු වෙනවා හයමාර ඉඳලා හතමාර වෙනකන් එකක් එක දවසක් දෙයක් මතක් කරන්න ඕනේ එතකොට අපිට ඒක මේ මතකෙ හිටි හතරෙන් ඉඳලා පහ වෙනකන් සිටින් ගන්න තියෙනවා පහේ ඉඳලා හය වෙනකන් සක්මන් භාවනාවක් හයේ ඉඳලා හයට වෙනකන් නැවතත් පොඩි ඉන්ටර්වල් එකක් තියෙනවා හයට ඉඳලා 8යි 30 වෙනකන් අපි මෙතන පරියන්කයක් කරනවා 7යි 30 ඉඳලා 8 වෙනකන් සක්මනක් පොඩි බ්‍රේක් එකක් 8ට අපි නැවත එකතු වෙනවා ධර්ම දේශනාව සඳහා දවසේ ධර්ම දේශනාව සඳහා හොඳයි එන්න සිලිකනාටම කෙරුවක් ගන්නයි